තෙරුවන් සරණයි හැමදෙනාටම හැමදෙනාමත්ම ඊටමත්ම ගෞරවයෙන් අපි අද දවසේදීත් පිළිගන්නවා ශ්‍රවණට සිසිලස දහම් ප්‍රචාර සේවාව ඔස්සේ පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට අද සතියේ අඟහරුවාදා දවසයි 2018 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ 19 වෙනිදා. ඉතින් අද දවසේදීත් සෑම අඟහරුවාදා දිනයකදීම මෙන් අප ඊටමත්ම උතුම් වූ කල්යාණ මිත්‍රයෙකු වන පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ධම්සභා මණ්ඩපයට වැඩම කර තිබෙනවා ශ්‍රී ලංකාවේ සිට එකතු වෙනවා. ඉතින් උන්වහන්සේව මේ අද දවසේදී ලෝකේ විවිධ රටවල ඉඳලා මේ ධම්සභා මණ්ඩපයට එකතු සිටින ධර්මයේ ශ්‍රවණය කරන කල්යාණ මිතුමුතුන් වෙනුවෙන් ඒ වගේම මේ පටිගත කරන දේශනාවන් විවිධ මාධ්‍යන් ඔස්සේ ප්‍රචාරය වේවි ඉදිරියේදී ඉතින් ඒවා ඒ ශ්‍රවණය කරන අය අනාගතදී ශ්‍රවණය කළා වෙනුනොත් ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේට පූජ්‍යපාද ලව්‍ය අනමදස්ස ස්වාමීන් වහන්සේට මම নමස්කාර කරමින් ඊටම ගෞරවයෙන් ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේ අද දවසේදීත් අපට තථාගත ධර්මයේ පහදා දෙන්න ස්වාමීන් වහන්සේ ත්‍රිවන් සරණයි.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 ඉතින් ඒ සඳහා සාගතයන් වහන්සේ පෙන්වවදාල උතුම් අපි හොඳින් අත්හැරේ. ඒ භාග්‍යතුන් වහන්සේ පෙන්වවදාල ධර්මය නිවැරදිව අධ්‍යයනය කළොත් තමයි අපට පුළුවන්කමක් ලැබෙන්නේ එහෙම නොවුනොත් අපි ගොඩක් වෙලාවට විඩාකාර මතවාදවලට කොටු වෙලා ඒ ඔස්සේ අපි දේවල් මුසු කරනවා නමුත් අපට සැබෑ මුක්තියක් ඇති කරගන්නට ලැබෙන්නේ ඉතින් ඒ නිසා මේ දාන මේ අපි එක්තරා කියන්නේ ප්‍රතිසම්පන්න පොළොවේ විවිධ ඕනේ. අපිට හේතුඵල ධර්ම ගැන යම් නුවණක් ඇති. නුවණ මුල් කරගෙන හිතේ දේශපාලන අපිට කිල්ලකට ඉවරදීව දිරවල තේරුම් ගන්නට පුළුවන්. ප්‍රායෝගික පුරුදු කළ යුත්තත් අපිට තේරුම් ගන්න පුළුවන් ලැබෙනවා. ඉතින් දේශනාවක් පුංචි දේශනාවක් මම පාඨක කරගෙන ඒක පැහැදිලි කරන්නයි අදහස් මේ දේශනාව පරිනිබ්බාන හේතු කියලා අංගුත්තර නිකායේ තියෙන දේශනාවක් පොඩි දේශනාවක් මේකේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අතර ඇති වෙච්ච සාකච්ඡාවක් තමයි මේ දේශනාව තුළ පැහැදිලි වෙන්නේ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ ආ ස්වාමීන් වහන්සේ අහන්නටවා අත්ති ස්වාමීන් වහන්සේගේ කෝණු කෝණකෝ ආවුසෝ සාධිකුත්නේ ඒසු පොපච්චියෝ යේන මිදේ කච්චේ සත්තා දිත්තේව ධම්මේ ඉන්න පරිනිබ්බායන්ති ඉස්සරහම ආනවා අවස්ථාවක් වෙසක්පතේම පරිනිබ්බාණයටපත් නොවෙන්නට ඊළඟට ඒකට හේතුව සාරිපුත් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා ඉස්තරව සබ්බ ආනන්ද සත්තා ඡන භාගියා සංඥාත ඉන්ද්‍රපඤ්ඤ අවිදේට භාගියා සතා බුතන් අපජානාති ඉමා නිබ්බේද නිබ්බේද භාගියා සංඥාත සතා බුතන් අපජානාති අයංකෝ ආවුසෝ ආනන්ද හේතු අයම් පච්චයෝ යේන විදේ කච්චේ සත්තා දිත්තේව ධම්මේන පරිම් නිබ්බායති මත පැහැදිලි කරන්නේ ආනන්ද සයනා Bye-bye. සත්තා දිත්තේ මොකද්ද ඒක මෙහෙම පරිණිත පිටේ අනන්ත ස්වාමීන් වහන්සේ ඉමහාන භාග්‍ය සංයත අබුතම් නපජා නන්ති පජානන්ති ඉමා ටිත භාග්‍ය සංයත අබුතම් පජානන්ති ඉමා ටිත භාග්‍ය සංයත අබුතම් පජානන්ති ඉමා නිපේතක භාග්‍ය සංයත අබුතන්ති පජානන්ති කියලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ආනන්ද එතකොට අතර අපි පොඩ්ඩක් ඉගෙනගන්න වෙනවා ප්‍රමතයේගේ දේශනාවල තියෙන විදිහට එහෙම අපි හරියට ඉගෙන ගත්තොත් අපිට මේ තුල ලොකු කාරණා ටිකක් ප්‍රායෝගිකව ඉස්මතු වෙන බව අපිට පැහැදිලි කරගන්න පුළුවන්. මෙතනදී විශේෂයෙන් මතක තියාගන්න ඕන කාරණාව තමයි මෙතන මේ සංඥාව ගැන කියනකොට යථා භූතං පජානාති කියන තමයි පැහැදිලි කරන්නේ. දැන් යථාර්ථ වස්තේ එතකොට මේ ප්‍රතිදි භාගයේ සංඥාව විශේෂ භාගයේ සංඥාව මෙන්න මේ සංඥා ටික යථා භූත වශයෙන්ම නොදන්නාකමත් දන්නාකමත් යථාර්ථ වශයෙන් යථාර්ථ වශයෙන් දන්නාකම නොදන්නාකමත් එක තමයි මේ පරිණිපාණයට පත්වන්නට බැරි වෙන්නේ පුළුවන් වෙන්නේ. නොදන්නාකම නිසා පරිනිබ්බාණයට පත්වන්න බෑ. දන්නවනම් පරිනිබ්බාණයට පත්වන්නට පුළුවන්. එතකොට යථාර්ථ වශයෙන් දැනගත්තද මෙතන අහන්නේ සෝතාපන්න වෙන්නවත් ප්‍රකටවත් නැහැ පිරිනොම් පාන්නට. ඒතර පිරිනොම් පාන්නට කියනකොට මෙයා යම් කිසි කෙනෙක් යථාර්ථ වශයෙන් මේක තේරුම් ගන්නට හැකියාවක් ඔහුට තියෙන්නට ඕනේ. එimhe හැකියාවක් ඇති කෙනාට තමයි මේ කාරණාව සැබෑවටම වටහා ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. දැන් ආනපාගිය සංඥා කියලා කියනකොට එතනදී පැහැදිලි කරන්නේ පහළට යන ආනභාගය කියලා කියන්නේ පහළට යන පහළට යනවා කියලා කියනකොට දැන් මනුස්ස ලෝකේ මනුස්ස ලෝකේ ඉන්න ස්වභාවයත් එක්ක එතනින් පල්ලෙහාට. එතකොට කිසිභාගිය කියනකොට පවතින ස්වභාවයම. එතන පවතින ස්වභාවය කියන්නේ මනුස්ස ලෝකේ නෙමෙයි කතා කරන්නේ අපි ගන්න සංඥාව. විශේෂ භාගය කියනකොට විශේෂත්වයට පත් වෙන්නට නිබ්බේද භාගය කියපු ඉරුවේ දකින්නට හැබැයි මේ හැම එකම යථාභූත වශයෙන් තමයි දකින්නේ යථාභූත වශයෙන් දකින්නවා කියලා කියන්නේ යථාභූත කියලා කියන්නේ හටගත්තද ඒ ආකාරයෙන් දකින්නවා එතකොට යම් කිසි විදිහකින් හාන භාගී සංඥාවක් තියෙනවද හාන භාගී සංඥාව කියලා කියන්නේ ඇත්තටම අනුස්සලවකින් පල්ලෙහාට නැත්නම් අකුසල් එක්ක දැන් අපි දන්නවා සීලයක් කියනකොට සීලය තුලින් අපට කුසලයක් රැස්වන්නේ. તો හාන භාගයේ සංඥාව කියලා කියන්නේ දැන් අපි ඉන්න තැන manuss ලෝකේ. එතකොට සාමාන්‍ය manuss ලෝකයේ ඉඳලා පල්ලෙහාට වැටෙන ස්වභාවය. එතකොට අපි යම් කිසි විදියකින් යම් සංඥාවක් ඇත්තරම ආම්බ සංඥා, ව්‍යාපාද සංඥා, විහිංසා සංඥා මේ සංඥාවන් අපි පල්ලහැරට දානවා. එතකොට මෙන්න මේක අපි දැනගන්නවා මේ සංඥාව අපි පුරුදු කළොත් එහෙම පහළට ඇදගෙන යන ස්වභාවයෙන් යුක්තයි කියලා. ඒ වගේම තමයි ඒක හැබැයි යා දකින්නේ සාමාන්‍ය ඉදියකින් නෙමෙයි. මනා ප්‍රඥාවෙන් දකින්නේ. මොකද හේතුව මනා ප්‍රඥාවෙන් දකිනවා කියලා කියන්නේ නිකන් දැක්කට සාමාන්‍යයෙන් දැක්කට ඒක යථාභූත වශයෙන් දැකීමක් නෙමෙයි ඒක පිරිනවම් පාන්න හේතු වෙන්නේ නැහැ. යතහ භූත වශයෙන්ම දැක්කනම් මේ සංඥාව හානභාගීය සංඥාවක් කියලා අන්න ඒක තමයි පිරිනවම් පාන්නට හේතු වන්නේ. එතකොට එහෙනම් අපි දන්නවා සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනා සිල් රකින්නවා. සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනා සීලයක් පුරුදු කරනකොට ඔහු ඒ සීලය තුලදී නැත්නම් අපිටම සම්මා සංකප්පේ අව්‍යාපාද අවිහිංසා නෙකම්ම සංකප්ප කියන එක. මෙන්න මේ සංකල්ප ඒ ටික පුරුදු කරනකොට ඔහු යථාර්ථ වශයෙන් දැකීමත් එකයි පුරුදු කරන්නේ. මෙන්න මේක පරිනිබ්බාණයපත් වෙන්නට හේතු කාරණාවක් වෙනවා ඒ කාරණාව දැකීම. අනිත් එක තමයි මේ ප්‍රතිභාගීය සංඥාව. මේක නම් අපි ගොඩක් තේරුම් ගන්නට ඕන කාරණාවක් මේ ප්‍රතිභාගීය සංඥාව කියන එක. ප්‍රතිභාගීය සංඥාව කියලා කියනකොට අපි යමක පවතිනවා කියන ගන්න සංඥාවට. මේකේ ජීවිත අර්ථකථන වල තියෙන ධ්‍යාන සම්බන්ධයෙන් තමයි. එතකොට ඇත්තටම අපි ආනභාගීය සංඥාව දකිනවා වගේම මේ පවත්න ස්වභාවයෙන් යුක්ත සංඥාවක් විතර තියෙන්නේ. ඉදිරියට යෑමක් නැහැ මේක තුළ හිටියා කියලා. දැන් මේක හොඳටම උදාහරණයක් ගන්න පුළුවන් මේ කාරණා තේරුම් ගන්නට ධාතු විභංග සූත්‍රය. ධාතු විභංග සූත්‍රය තුළ පැහැදිලි කරනවා විදර්ශනා කරගෙන යනකොට ආකාසාවංචායතනයේට විඥානංචායතනයේට අභිඥායතනයේට නේවසඤ්ඤා නාසඤ්ඤායතනයේට හිත යොමු කරොත් මෙතන මම පවතිනවා කියලා දැනගන්නවා කියන්නේ. නමුත් මෙයත් අනිත්‍ය දෙයක්, සංකත දෙයක්, පටිච්චසමුප්පන්න දෙයක් කියලා තේරුම් කරා. ඒකට හිත යොමු කරන්නේ නැතුව අනිත්‍ය සංකත පටිච්චසමුප්පන්න බව වටහාගෙන ඒ නැගිටලා දෙලින්ම විදර්ශනාවත් එක්කම යනවා. එතකොට එහෙනම් අපි දැනගන්නට ඕනේ යථාර්ථ වශයෙන්ම ඉතිභාගී සංඥාව කියන්නේ මොකද්ද කියන එක. එතකොට අපි යමක පිළිහිටලා ඉන්නවා නම් දැන් මම දේශනා වල පැහැදිලි කරා කීපයකම අර සමාධි භාවනා හතර විස්තර කරනකොට ධිටදම සුඛ විහරණය පිණිස පවතිනවා ධ්‍යාන හතර සති සම්පජන්ණය පිණිස උපදින සීයෙන් හැමදේම දැනගෙන දැකගෙන කරන එක ඉබ්බසක් ඇති කරගන්නට හේතුන ආලෝක සංඥා විදි කිරීම මෙන්න මේ විදිහට ඒ සමාධි ත්‍රික පැහැදිලි කරා මෙන්න මේ සමාධි තුලදී ඉස්මතු කරන්නේ පැවැත්මක් යමක පැවැත්මක් තියෙන යමක පැවැත්මක් තියෙන නිසා ඒක තිතිභාගී සංඥාවක් මෙන්න මේ තිතිභාගී සංඥාව අපි තිතිභාගී සංඥාව වටහා ගන්නට ඕනේ එහෙම වටහා ගන්න නැතුව හිටියොත් අපි පැවටෙනවා. ඊළඟ කාරණාව තමයි විශේෂ භාග්‍ය සංඥා. දැන් මාර්ගයේ පුරුදු කරනකොට ඇත්තරම සංඥාව ගන්නට තියෙනවා. දැන් මුචංග ධර්ම පුරුදු කරනවා කියලා කියන්නේ සංඥාවක් කරන් පුරුදු කරන එක. මෙතන මාර්ගයට ආව කෙනා. දැන් මේ මේ සංඥා හතර අවසාන දක්වා යනවනම් එයා සම්පූර්ණ නිවීම දක්වාම මේ ගමන් කරනවා. මොකද පරිනිබ්බාණයටපත් වෙන එක මේ පැහැදිලි කරන්නේ. දැන් විශේෂ භාග්‍ය සංඥාව කියලා පැහැදිලි කරන තැනදී අංගුත්තර නිකාය දේශනාවක් තියෙනවා මට නමහාගෙන මතක නැහැ දේශනාව. ඒක තුල පැහැදිලි කරනවා අපි හරියට මේ නිමිත්ත ඉගෙන ගන්න ඕනේ. ඒක නිමිත්ත දැනගන්නට ඕනේ මේ ඉදිරියෙන් ඉදිරියට ගමන් කරන්න. ඒ නිමිත්ත කියලා එතන පැහැදිලි කරේ අපට සත්‍ය දැකීමත් එක්ක මේක මේ විදිහට සත්‍ය දකිනකොට මෙතනින් එහාට යන්න පුළුවන් කියන හැඟීමක් එක්ක ඒ සංඥාව පවත්වා ගන්නවා. ඒ නිසා තමයි බොජ්ජංග ධර්ම පුරුදු කිරීමක් තියෙන්නේ. යම් කිසි දෙයක් දුරු කරගන්නට ඒ ඒ අදාළ මුජ්ජංගේ පුරුදු කරන්නට ඕනේ. එතකොට ඒ ගත්ත සංඥාව විශේෂ භාගයකට පත් වෙන තමයි හේතුව. මොකද ඒ සංඥාව තුළින් ඒ සංඥාව භාවිතා බහුලීකතා කිරීම තුළින් එතනින් එහාට පුළුවන්කමක් ලැබෙනවා මාර්ගයේ ඉදිරියට කරගෙන යන්නට. ඒ වගේම තමයි ඊළඟ සංඥාව නිබ්බේද භාග්‍ය සංඥාව කියලා කියනකොට ඒක යථාභූත වශයෙන් නිබ්බිද භාග සංඥාවක් දකින්නේ. දැන් මේ අර කියපු සංඥා තුනත් යථාභූත වශයෙන්ම දකින්නේ. දැන් ආනජ සම්පාය සූත්‍රය තුළ පැහැදිලි කරනවා අර විදර්ශනා උපේක්ෂාව උපාදාන කරගත්ත කෙනා විදර්ශනා උපේක්ෂාව උපාදාන කරගත්ත කෙනා ඉරිණිවෙන්නේ නැහැ කියලා. මොකද එතන ආනන්දසාරයන් අහන ප්‍රශ්නේ තමයි මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් වාසය කරනකොට ඔහු පිරිණි වෙනවද නැද්ද කියලා අහනවා. එතකොට පැහැදිලි කරනවා උපාදාන කෙනා පිරිනිවෙන්නේ නැහැ. උපාදාන කරගත නැති කෙනා පිරිනිවෙනවා. එතකොට උපාදාන කරගත්තා සහ උපාදාන කරගත්තේ නැහැ කියලා එතන පැහැදිලි කරන්නේ සත්‍ය දකින්න එක. එතකොට එනම් එතනත් විනිවිද යෑමේ හැකියාවක් කියලා තෝරන. මාර්ගයේ ඉදිරියට පුරුදු කිරීම පිණිස තමන් ගත්ත සංඥාව ඒ තුලත් සත්‍ය දකින්නට පුළුවන්කමක් ලැබෙන්නට ඕනේ. ඒක හොඳට පැහැදිලි වෙනවා තවත් දේශනාවක් තියෙනවා. සංයුත්නිකායේ එතන පැහැදිලි කරනවා සෝතාපන්න කෙනා කියලා කියන්නේ ඉන්ද්‍රිය ධර්මයන් වල සමුදය අස්තංගමේ ආස්වාදිනේ කරන්නේ මේ සියල්ලක් ප්‍රඥාවෙන් දැකපු කෙනාට සහතන් වහන්සේ කියලා කියන්නේ මේ සියල්ලක් ප්‍රඥාවෙන් දැකලා නිදහස්ච්ච කෙනාට. එතකොට එහෙනම් අපිට ක්‍රමානුකූලව අරහත්ය දක්වා පිරිණීම දක්වා ගමන් කරන වැඩපිළිවෙල තුළදී යථාභූත වශයෙන්ම යථාභූත වශයෙන්ම භාන භාගීය සංඥාවත්, කිසි භාගීය සංඥාවත්, විශේෂ භාගීය සංඥාවත්, නිබ්බේද භාගීය සංඥාවත් දැනගන්න තියෙන්නට ඕන. යථාභූත වශයෙන් කියලා කියන්නේ මේ සංඥාව මේ විදිහට තියෙනකොට මේක ආන භාගී වෙනවා. මේ සංඥා මේ විදිහට තියෙනකොට මේක කිසි භාගී වෙනවා. මේ සංඥා මේ විදිහට තියෙනකොට මේක විශේෂ භාගී වෙනවා. මේ සංඥාව නිබ්බේද භාගී කියලා මේ සියලු සංඥාවන් සහමුතුවකින් තේරුම් ගන්නවා. එතකොට මාර්ගයේ යන කෙනෙක් යම් කිසි අකුසලයක් කරනකොට දැන් කිංචාපිසෝ කම්මං කරති පාපක කියලා කියනවනේ යම් කිසි අකුසලයක් සිදුවෙන්න පුළුවන්. නමුත් ඔහුගේ අකුසලය ප්‍රබල නොවෙන්නේ ඔහු දකිනවා මේ හානභාගී සංඥාවක යථාර්ථ වශයෙන්. ඒ දකින නිසා ඔහු මේක අතහරිනවා. ඒ යථාර්ථ වශයෙන් දකින නිසා. සාමාන්‍ය කෙනා ඒක අතහරින්නේ යථාභූත වශයෙන් දැකලා නෙමෙයි. අහු ඒක අතහරින්නේ තමන් දුගතියට යවන්නට තියෙන අකමැත්ත නිසා තමන්ගේ රැකවරණය. නමුත් මාර්ගයට ආව කෙනා දකින්නේ ඒක හානභාගයේ සංඥාවක් බව වටහාගෙන ඒක පවත්වන්න තියෙන අකමැත්තත් එක්ක. ප්‍රතිභාගයේ සංඥාව කියනකොට ඒකෙත් එයා යම් කිසි කාලයක් ඒ තුළ ඉන්නවා. එතනින් පස්සේ එයා යථාර්ථ වශයෙන් දැක්කට පස්සේ මේක ප්‍රතිභාගයේ සංඥාවක් කියලා තේරුම් ගන්නවා. ඒකවත් නිදහස් වෙන්නට උත්සාහ කරනවා. ඒ වගේම තමයි විශේෂ භාග සංඥාව. එතකොට ඔහු දැනගන්නවා මම මේ මේ විදිහට පුරුදු කරන කාරණාව විශේෂත්වයක යනවා කියන එක. ඒ තුලත් සත්‍ය දකින්නට ඕනේ. අන්න එතකොට තමයි නිබ්බේධ භාගී සංඥාව බවටපත් වෙන්නේ. එතකොට ඒකත් දැක්කට පස්සේ පිරිණි වෙනවා. ඉතින් මේ සූත්‍රය තුළදී ගොඩක් කාරණා අපිට කතා කරන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධයෙන් කතා කරන්න අවශ්‍ය වෙච්ච ගැටලු මුල් කරගෙන තවත් දහම් කරුණු කතා කරමු. ඉතින් ඒ සඳහා අපි යොමු වෙච්ච ගැටලු වලට අවස්ථාවක් දෙමු. මේ මේ දේශනාව තුළින් තේරුම් ගන්නට අවශ්‍ය කාරණා විමසන්න. එතකොට අපි මේ සම්බන්ධයෙන් කතා කරමු ඊළඟට. සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. කල්යාණ මිතුරු මිත්‍රයනි ගෞඩන ස්වාමීන් වහන්සේගෙන් මේ මෙතෙක් දේශනා වෙච්ච ධර්ම කොටස් සම්බන්ධ කරගෙන අවස්ථාව තියෙනවා කාරණා තවදුරටත් දැනගැනීම සඳහා. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පින් මේ අද කරන දේශනාවට ස්වාමීන් වහන්සේ ඒකේ අන්තිම සංඥා දෙක ගත්තාම ඒ කියන්නේ විශේෂ භාගීය සංඥාවත් නිබ්බේද භාගීය සංඥාවත් ගත්තාම විශේෂ භාගීය සංඥාව යථාභූතව දකිනවා කියන එකම නිබ්බේද භාගීය වෙනවද කියලා වගේ අදහසක් දැනුණා ස්වාමීන් වහන්සේ ඒක තව පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි භාගයේ සංඥාව යථා භූත වශයෙන් දැකීමම නිබ්බේද භාගයේ සංඥාවක් බවට පත් වෙනවා. මොකද ඒක ඔව් හරියට දකිනකොට විනිවිද දකිනකොට ඒ ස්වභාවය ඒකත් එක්ක ඒ නිබ්බේද භාගයේ සංඥාව ඇති වෙලා එතකොට ඒකත් ඒකත් දැන් සංඥාවක් කියලා අපි දාගත්තම ඒකත් සදාට දකින්න බෑ. එහෙනම් අර මාර්ගයේ තුල ඉඳලම මාර්ගයේ දර්ශනාවෙලා එතනින් එහාට පිටින් වෙන්නටපත් වෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්ය විදේශ භාග සංඥාවට දැකීමම නිබ්බේධ භාග සංඥාවක් වෙනවා. එතකොට එතන යථාර්ථය කියන්නේ එතන එතන එතකොට පුජ්‍යලේ කරන එකක් නෙමෙයි සම්පූර්ණ මාර්ගය. එතකොට මේ මාර්ගයේ විසින්ම මේ සියල්ලම සත්‍ය දැකලා අවසානයේ පිළිදි වෙනවා. දරුවන් සරණයි. බොහොම පින්තරවන් සරණයි සම්මා. දරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අර ඉන්ද්‍රිය ධර්ම වල සමුදය අත්ංගමය දකින්න ඕන කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා බලන්න ස්වාමීන් වහන්සේ මොකද මට වැටහෙන විදිහට ඉන්දිය ධර්ම වැඩිච්ච කෙනෙක්ටද එතකොට ඒක තවදුරටත් බලන්න පුළුවන් වෙන්නේ නැත්නම් ඉන්දිය ධර්ම වැඩිලා නැතිනම් අපි ඉන්නේ තාම ඊට වඩා පල්ලෙහාට ඒක නම් ඒක කරන්න බැරිද කියන එක මගේ බයක් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ ඉන්දිය ධර්ම පහ සද්ධාන්තරී ආශාව ගැන පිළිනවා. හැබැයි ඔබට පිළිහිටියට ඒ ඉදර්ම පහේ සම්මුදේ අස්තංගම ආස්වාද විස්තර දැකලා නැහැ. මේ විදිහට මනා ප්‍රඥාවෙන් දැක්කනම් ඉදාට සංඛාදිත්‍ය කරනවා. මනා ප්‍රඥාවෙන් දැකලා නිදහස් වීම තමයි නිවීම කියලා කියන්නේ. එතකොට සද්ධානුසාරයේ ධම්මානුසාරී කිනාට විශේෂ භාගී සංඥාවක් හැටියට ඉන්ධන පහ තියෙනවා. නිවැරදිව මේ කාරණා විශේෂ භාග සංඥාන් බවට පත් වෙන්නේ ප්‍රතපාන කෙනාට තමයි එයා තමා තුළ මේක නිවැරදි තේරුම් අරගෙන තියෙන්නේ. එතකන් එයාට ඒක විශේෂ භාග සංඥා බව නිවැරදි තේරෙන්නේ නැහැ. හැබැයි අසහාප්තිය දැකලා නැහැ. මේක මනා ප්‍රඥාවෙන් කාට දැකපු දවසට අන්න සක්කායදිට්ඨිය කියලා. එහෙනම් මේ ඉන්දිය ධර්ම පහ ඔහු තුළ අනිවාර්යෙන් පිළිගන්නට ඕනේ. එහෙම නැතුව කවදාවත් ඒකේ සමුදේ ආස්වාදයේ ආදී නිවන ඉස්සරනේ දකින්න බෑ. ඒක තමයි සෝතපන්න මාර්ගය යන කෙනා විශේෂ භාගී සංඥාවකට ඒක තමා තුළ ඇති වෙනකොට ඒකේ සත්‍ය ස්වභාවය මනා ප්‍රඥාවෙන් දකිනකොට ඒකත් එක්ක ඔහුට පුළුවන්කමක් ලැබෙනවා අකාශිතයේ ඔහුතුලින් දුරු කරගන්න. ඒක සම්පූර්ණයෙන් දැකලා ප්‍රහාණය වුණාට පස්සේ කයින් ස්පර්ශ කරාට පස්සේ නිවෙන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඒතකොට නිබ්බේද භාගී සංඥාවත් සම්පූර්ණයෙන් ඇති වෙලා නිබ්බේද භාගී සංඥාව මුල් කරගෙන පිරිනිවෙන් දක්වා මේක හේතු වෙනවා. එතකොට දැන් අර හාන භාගීය, තිති භාගීය කියන මේ සංඥා වල තාපෝත වශයෙන් දැකීමක් ඔබට ඇතිවන්නේ මේ ඉන්දිය ධර්ම යම් කිසි මට්ටමකට හරි පිළිදෙඩ පස්සේ. එහෙම නැත්නම් ඔබට කවදාවත් ඒක යථාභූත වශයෙන් දක්න දෙයක් බවට පත්වන්නේ නැහැ. ඒ ප්‍රශ්නෙට මම හිතන්නේ යම් උත්තරයක් ලැබෙන්නේ මොකද ඉන්දියාරම පහ නැතුව මේක සමුදය ආස්වාද ආදීන දකින්න බෑ කියන ප්‍රශ්නය වෙයි අනිවාර්යයෙන්. සමුදය ආස්වාදයේ ආදීන විසරණය මේක දකින්නට ඉන්දියාරම පහ අහුතල පීඨනටම වෙනවා. ඒකයි සෝතාපන්න වීම කියලා කියන්නේ මේ ඉන්දියාරම පහේ සමුදය ආස්වාදයේ ආදීන විසරණේ මේ සියල්ලක්ම මනා ප්‍රඥාවෙන් දැකපු කෙනාට දැකලා නිදහසෙච්ච කෙනාට සෝතාපන්න කෙනා කියලා කියන්නේ. ඊටවත් සරණ. සල්සා සාදු ඊටමත් පින් ස්වාමීන් වහන්සේ මේ කැඩි කැඩි ඇහුණත් ඒ අවසානයේ ඒක ඊටම පැහැදිලි පිළිතුරක් ලැබුණා ස්වාමීන් වහන්සේ. මම මෙහෙම තේරුම් ගත්ත ස්වාමීන් වහන්සේ එතන ඉන්ද්‍රිය ධර්ම ඇත්තටම මාර්ගයේ ඉන්නවා කියන කෙනෙක්ට ඊටවත් ඊටත් වඩා වැඩි දියුණු කිරීමක්ද මෙතනදී අපි අත්ංගමයේ මේ මේ දේවල් දකින්නේ කියන එක ඇටියට තේරුම් ගත්තොත් නිවැරදි ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් තේරුම් ගන්න. සර්වසරණයි. ඒ කියන්නේ මාර්ගයේ ඉන්න කෙනෙකුට එහා ගිය කෙනෙක් කියන ඇත්තරම දැන් ඉන්දිදරම් පහේ සමුදය අත්ංගමයේ දැක්කනම් සක්කාය පිටේ කැඩෙනවා. ඉන්දිදරම් පහේ සමුදය අත්ංගම දැක්කනම් සක්කාය පිටේ කැඩෙනවා. ඒකේ අපිට සක්කාය පිටේ කැඩෙන්නේ නැහැ. හැබැයි සක්කායදිට්ඨිය කැඩිච්ච කෙනාටත් ඉන්ද්‍ර ධර්ම පවතිනවා. හැබැයි ඔහු දකිනවා ඒ ඉන්ද්‍ර ධර්ම තුල සමුදයක් හට ගැනීමක් ආස්වාදයක් ආදින නිස්සන්නයක් තියෙනවා. ඉරිණේනකොට මේක සම්පූර්ණයෙන්ම සමුදයස්තංගම ආදින දැකලා එයින් නිදහස් වෙනවා. එතකොට දැන් අර තමන් කරගත කිසියක් නෑ. දැන් අතර මාර්ගය කියන එකත් පුජ්‍යලෙක් ඉන්න එකක් නෙමෙයිනේ. එතකොට අර සමුදය ආස්වාද ආදී ස්ථානේ ලකින් නැත්නම් පුජ්‍යලෙක් ඉන්නවා. ඒතර පුජ්‍යලෙක් එක තමයි යාගේ ඒ ධර්මතික පවතින්නේ. එහෙනම් සමුදය ආස්වාද ආදී ස්ථානේ දකින්නේ අර මාර්ගයටම යොමු වීම අවත්වේ කියන කාරණාව සම්පූර්ණයෙන් දුරු වීම කියන එක තමයි සමුදේ ආස්වාදය අධි නිස්සන්න දකින්නවා කියලා කියන්නේ. ඊට පස්සේ තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ ඉතාම පැහැදිලි ස්වාමීන් වහන්සේ සමාවෙන්න ඕන තව පොඩ්ඩක් මම ප්‍රශ්න කරන ප්‍රශ්නයක් ඇටියෙ ඉදිරිපත් කරනවාට මෙතනදී ස්වාමීන් වහන්සේ පංච පංච උපාදානස්කන්ධයේ උදේවැය බලමින් ඉදමින් වාසය කිරීම කියන එකත් එක්ක කිසිම සම්බන්ධයක් ඉන් එහාට යෑමක් කියලා වගේ මට තේරෙනවා ස්වාමීන් වහන්සේ පංච උපාදානස්කන්ධයේ උදේවැය බැලීම කියන එක එනකන් සමුදේවය බලනවා කියන එක අතර සහ මේක අතර වෙනසක් වගේ දෙයක් මට පොඩ්ඩක් පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න බලන්න. ඊට පස්සේ පංචපාස්කන්ධයේ උදේවයි දැකීමත් එක්ක තමයි ඉන්ද්‍රිය ධර්මයන් හටගන්නේ. ඉන්ද්‍රිය ධර්මයන් හටගන්න හේතු වන්නේ පංචපාස්කෝ දේවල් දැකීම. එතකොට මේ ඉන්ද්‍රිය ධර්මයන් හටගත්ත බව තමන්ට ප්‍රකට වෙනවා. يعني තමන් ඒ ඒ ඉතුරු වාක්‍ය ගන්න කැමැත්තක් ඇති වෙනවා. එතකොට ඇත්තටම එතනත් අපි දැන් අපේ එතන පංචපාස්කන්ධය කියලා අපි අර නම් කරගත්ත දෙයකම සත්‍ය දකින්නේ. එතකොට දැන් මෙතන ඉන්ද්‍රිය ධර්ම තුන හටගත්තා කියලා කියන්නේ ඒක සමාගි දෙයක් නේ. බාහිරව අපි පංචපාස්කන්ධය කියන කාරණාව අපි තේරුම් අරගෙන මේකේ සත්‍ය ස්වභාවය දකිමින් දකිමින් මේක විදර්ශනාව කරලා කරමින් මේකේ මේ සමුදේ පැත්ත හොයනකොට අස්තන්ට මේ වැටෙන මේ විදිහට අපි දකිමින් ඉන්නකොට ඒ ඒක මුල් කරගෙන සද්ධාව ඊළඟට විදිහට සමාධි ප්‍රඥා කියන මේ කාරණා පහ ඇති වෙනවා. හැබැයි අපේ මෙන්න මේ ඇතිවෙච්ච ස්වභාවය මම කරගෙන ඉඳලා තියෙන්නේ. මම මා තුළ මේක තියෙන්නේ කියන කාරණාවට වැටීමක්. සම්මේක සත්‍ය දකිනවා කියන එක. නියමාකාරයෙන් පංචපාස්කන්ධ ක්‍රියාවලිය. ඇත්තටම නියමාකාරයෙන්ම දකින්නේ මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ සමුදය ආස්වාද ආදී නිස්සාරණ දැකීමත් එක්ක. හරියට පංචපාස්කන්ධ සකස් වෙන දේ බවම ප්‍රතික දර්ශනයට පත් වෙනවා කියන්නේ ඒක. හරියටම දැකපු තැනදී මාර්ගය තමයි ඇති උනේ නියම ඒක සම්මාදිට්ඨිය ඇත්තම නිවැරදි මාර්ගය තුනක් කියන්නේ. එතකොට පංචපාස්කන්ධ ක්‍රියාවලිය තුළ දුක්ඛ සත්‍ය බව, සමුදය සත්‍ය බව, නිරෝධය සත්‍ය බව, මාර්ගය සත්‍ය බව සත්‍ය ඥානය ඇති වෙනවා නේද? එතකොට එහෙනම් ඊතර තමයි නිවැරදිම පංචපාස්කන්ධයේ සකස්කම දැක්කේ. එතකන් අපි අපි තේරුම් ගත්ත දෙයක් ඔස්සේ මේක කල්පනා කරනවා. මොකද මාර්ගයට අපට එකපාරට යන්න බෑ. අපි තේරුම් ගත්ත දේ උත්සාහ පංචමාස්කන්ධ සමුදය හොයමින් අපි යන්නේ. එහෙම යනකොට හොඳට ඉන්දි ධර්මයෙන් වැඩෙනවා. ඒ වැඩිච්ච ඉන්දි ධර්මයන් තුල මම ඉන්නවා කියන කාරණාව දකින්නේ ප්‍රඥාවෙන් ඉන්දි ධර්මයෙන් හට ගැනීමක් ඇටියට පංචමාස්කන්ධයත් නිවැරදිම අවබෝධය දැන. ඒතර මේක දෙකක් ඇටියට නෙමෙයි ඇත්තටම තියෙන්නේ. එකම ස්වභාවය පංචමාස්කන්ධයමයි දකින්න තියෙන්නේ. නමුත් ඉන්ද්‍රිය ධර්මයන් කියන කාරණාව තමා තුළ හටගත් දෙයක් කියන කාරණාවක් දැන් ඒ හට ගැනීමත් ස්කන්ධ සකස් වීමක් අසංගත කියන්නේ පංචමාස්කන්ධ ඉක්මවීම සංගත කියන්නේ පංචමාස්කන්ධයක් සකස් වීම පටිසම්පාද ජෝතියේ නිවීම පටිසම්පාදයේ පැවැත්ම කියලා කියන්නේ මේ ඉවිච්ච නිවීමට කලින් සෝතපන්න කෙනාගේ පටිසම්පාද පැවැත්මක් තියෙනවා කතරගම් කෙනාගේ තියෙනවා අනාගම් කෙනාගේ තියෙනවා අරහත් මාර්ගය කෙනාගේ තියෙනවා රහතන් වහන්සේ තමයි නැත්තේ එතකොට එහෙනම් තමයි පටිසම්පාද පැවැත්මක් තියෙන්නේ එහෙනම් ඒ ක්‍රියාවලියම දකින්නේ. හැබැයි Tamanta ගෝචරින් ඉඳලා. ඉතින් මේක ටිකක් සියුම් කාරණාවක්. හැබැයි අපේ නුවණ වැඩෙනකොට ප්‍රතිසම්පාද ධර්මයන් අපි ඉමසනකොට පංචස්කන්ධ ධර්මය අපිට වැටෙනකොට අර ඉන්දිය ධර්මයන් සුදුනා සමුදය ආස්වාද ආදි නිස්සාරණය දකින්න ඕනේ කියන කාරණා වැටෙනවා. සක්කාදිට්ඨිය කැඩෙනවා කියන කාරණා වැටෙනවා. ඊට පස්සේ තෙරුවන් සරණයි අප්‍රමාණ පිළිසමිනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස අර තිතිභාගීය සංඥාව ගැන ඔබ වහන්සේ පැහැදිලි කරද්දී අර යමක් පවතිනවා ලෙස ගන්නා සංඥාව කියලා කියලා ඊට පස්සේ ඒක ගැනදී අරූප දහන් ගැන විතරක් ප්‍රකාශ කරපු එක ගැන මම කල්පනා කරේ මොකද මේ දැන් ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේලා ප්‍රකාශ කරනවා නේද අපිට අරූප දහන් නැහැ කියලා. එතකොට මම කල්පනා කරේ උන්වහන්සේලා ඒක අරූප දහයන් සම්බන්ධයෙන් පමණක් තියෙන එකද එහෙම නැත්නම් කාම රූප දෙකත් එක ඒවා සබ්ද ඔබ වහන්සේ අර විශේෂයෙන් අරූප දැහන් ආකාසඤ්ඤායතනෙන් පටන් අරගෙන ඒව සංඥා සංඥායතනට වෙනකම් ප්‍රකාශ කරපු හන්දමව කල්පනා කරේ ඒ ඒ කාරණාවට විතරක් අදාළ එකක්ද තිති භාගීය සංඥාව කියන්නේ කියලා ස්වාමීන් වහන්සේ කරුණා පැහැදිලි කරන්න පොඩ්ඩක් තෙරුවන් සරණයි නෑ එහෙම එකක් නෙමෙයි. ඒතර මම පැහැදිලි කරගත්ත තමයි දේශනාවේ තියෙන කාරණාවක් කියන්නේ. ඒක තේරුම් ගන්නට වෙන දේශනාවකින් කාරණාවක් ආදේශ කරලා. මොකද එතන අර සිටිභාගය සංඥාවක් හැටියට අර දෙන්න ආව කිනාට එක වැටෙන හැටි එතන දේශනාවේ පැහැදිලි කරා. මේ ධාතුබල සූත්‍රයේ පැහැදිලි කරන්නේ මේ විදර්ශනාව කරගෙන ආපු කෙනාට මේ ආකාශයේ මොකද දෙන්නකොට ඍජු උපේක්ෂා කරනකොට සියල්ලම දර්ශනා වෙලා. එයා සිටිභාග සංඥාවක් හැටියට ඒක අහුවෙන්නේ හැටි. නමුත් එතනින් මෙහා විභාග සංඥාවක් වෙනවා අරක ඒ කෙනාට විශේෂයෙන් අම්බෙච්ච එකක් හැටියට උදාහරණයක් හැටියට මේක මේ එයා දකින න්‍යාය ඒ කියන්නේ විභාග සංඥාවක් හැටියට දකින ස්වභාවය ඉස්මතු කරන්න තමයි මම මේ දේශනාවේ කාරණාව පැහැදිලි කරේ එහෙම නැතුව ඒක විතරක් නෙමෙයි විභාග සංඥාවක් එන්නේ අපි යම් කිසි දෙයක් ඔස්සේ පවතිනවාද රූපව රූපව සමාපත්තිය ඔස්සේ නැත්නම් වෙන මොනවා හෝ සමාධියක් මුල් කරගෙන මේ හැම දෙයක්ම ප්‍රතිපාක සංඥාවක් වෙනවා එතකොට කිතිභාගී සංඥාව කිතිභාගී සංඥාවක් බව මනාව ප්‍රකට කරගන්නේ තථාබෝධ ඥානයත් එක්ක. එහෙම නොවුනොත් එහෙම ඔහු ඒක කිතිභාගී සංඥාවක් බව ප්‍රකට කරගන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒක විශේෂ මෙම්ම අරූප ධානය ගැන විතරක් කියන එකක් නෙමෙයි. මම ඒක පැහැදිලි වෙන්නයි වෙන දේශනාවක ඒ විදිහට ඉස්මතු කරන කාරණාවක් පැහැදිලි කරනවා. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ නැත් ප්‍රශ්න නැත්නම් සමාජ සමිනවන්ස නැතවරක් මම යමු වෙනවා මේ ඇත්තන අපිට පොඩ්ඩක් ඒ ගැන තව පැහැදිලි කිරීමක් කරගන්න පුළුවන් සංඥාව කියන එක දැකීමක් වගේ දෙයක් මට තේරෙනවා සමිනවන්ස මේ සූත්‍රය දැන් ඇත්තට මම අහලින් අහලා තිබුණේ ගන්න නෙමෙයි ඇත්තටම අපි රූපයේ පිරිසිදු දකින්නවා කියන අවස්ථාව සහ මේ සංඥාව තවදුරටත් විග්‍රහ කරමින් බලීමේ අතර වෙනසක් වගේ දෙයක් මට පොඩ්ඩක් තේරෙනවා සමිනවන්ස එතන එහෙම දකින්නවද එහෙම නැත්නම් අපි රූපේ පිටින් දැකීම නේද අපි කියනවනේ ඇත්තටම යථාභූත ඥානය ඇති කර ගැනීම සඳහා මෙතන මම පවතින එකක් නෙවෙයි මේ මේ හැමතිස්සෙම හේතුඵලයක් පමණයි කියන දර්ශනයෙම තවදුරටත් වැඩි දියුණු කිරීම නේද අපි කරන්න ඕන කියලා වගේ මතයක මම හුඟක් වෙලාවට හිතියේ මට පොඩ්ඩක් මෙතනදී පොඩි පැටලිලක් වුණා මේ සංඥාවම කියලා වෙනම මම වෙන පැත්තකට හැරෙන්න ඕනද වගේ දෙයක් ගැන පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි තෙරුවන් සරණයි. මාර්ගය හරියට යනකොට මේ කාරණා හොයන්න අවශ්‍යතාවයක් නැහැ. ඇත්තටම මේ කාරණා සියල්ලම උතුර මාර්ගයේ දිවරුවි යනවා නම් වැඩෙනවා. බාහිර ජීවිතනස් මේක කොහොමදන්නේ නැහැ. නමුත් ඔක්කොම ඇදලා තියෙනවා. මේ මහාන භාගී සංඥාව, කිසි භාගී සංඥා, කිසි භාගී සංඥා, නිබ්බේධ භාගී සංඥා තහවුරුසෙන් දැකලා තියෙනවා. එතකොට අපි නිවැරදිවම පංචීපාදනස්කන්ධ ක්‍රියාවලියේ සත්‍ය වශයෙන්ම දකිනවා නම් ඒ දැකීමත් එක්ක ඔහුට මේ සියල්ලක්ම සිදු වෙනවා. හැබැයි අපි සිදුවනා කියලා රැවටලා ඉන්නව වැරදි. අන්න ඒකට මේ කාරණා ටික විශේෂණ කරගන්න එක වැදගත්. ඒ කියන්නේ සිදුවනා කියලා අපි රැවටලා ඉන්න කාරණාව වැරදින නිසා මෙන්න මේ කාරණා ටික විශ්ලේෂණය කරගෙන තවත් අපි ඉදිරියට යන්න උත්සාහ කරන්න එහෙම නැත්නම් මෙතන මේ අපි නිවැරදිවම රූපේ ප්‍රතිසින් දකින්නවා නම් නිවැරදිවම පංච පාස්කන්ධේ ප්‍රතිසින් දකින්නවා නම් මේ සියල්ලක්ම සිදු වෙනවා. එතකොට ඔහු හානභාගීය සංඥාව සාමුතෝ සිනුත් දකින්නවා, ටිකභාගී සංඥාවක් දකින්නවා, විදේක සංඥාවක් දකින්නවා, මේ නිබ්බිට භාගී සංඥාවක් මේ සියල්ලක්ම ඔහු දක්ලා පිරිනි වෙනවා. ඉතින් ඒ නිසා මේ දෙක අතර වෙනසක් නැහැ. නමුත් අපි රැවටිලා ඉන්නවා කියන කාරණාව තේරුම් ගැනීම සඳහා මේ කාරණා ටික විශ්ලේෂණය කරලා තේරුම් ගන්න එක වැදගත් වෙනවා. ඊට පස්සේ තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මම කියන්න පටන් ගත්තේ එතනදී මේ දැන් අර රැවටීම කියන එක දැන් මම කියලා කෙනෙක් තාමත් ඉන්න කියලා හිතාගෙන කියලා හිතාගෙන බුදුන් සරණන් සෙතෙන්දී අර රැවටීම කියන එක දැන් මම මේ මම බොහෝ වෙලාවට තවම මම ඉන්නවා කියන එක අතරේ ඉන්න අතරෙම නිතරම මම උත්සාහ කරනවා මේ හැම දෙයක්ම හේතුඵලයක ප්‍රවත්මක් නේද කියන එක දකිමින් වාසය කරන්න. ඒ කියන්නේ යම් කිසි දෙයක් දැක්කොත් ඇත්තටම මද්වින්දික සූත්‍රයේ විශේෂයෙන් මෙන්න විදිහට අර මේ චක්කුම් පටිච්ච විඤ්ඤාණ උපදිච්චක් විඤ්ඤාණං ඉන්න සංගති පස්ස වගේ න්‍යායයක සුලින් බලන්න උත්සාහ කරනවා. ඒක ටිකක් සාර්ථකත්වයේ තියෙනවා මම කියන්නේ සම්පූර්ණ වෙනවා කියලා. ඒ විදිහට යන ගමනක යෑම නිවැරදි ස්වාමීන් වහන්සේ කියලා මට ටිකක් තවදුරටත් මම මම ඉන්න රැවටීමකද කියන එක තව ටිකක් පැහැදිලි කරගන්න පුළුවන් නම් ස්වාමීන් වහන්සේ. පිරුවන් සරණ. පිරුවන් සරණ. නෑ ඒ විදිහට තමයි දකින්නට ඕනේ. නමුත් දැන් ওই විදිහට දකිනකොට අපිට බලන්නට ඕනේ අපි විශේෂත්වයකට යනවද නැද්ද කියන කාරණාව. ඒකට හේතුව සමහරවිට අපි අර මානසික සංකල්පයෙන් විතරක් පුටු කරාට ඉතින් හරි විශේෂත්වයකට යන්නේ නෑ. එතකොට එහෙනම් මානසික සංකල්පයෙන් විතරක් නැතුව අපි තව පොඩ්ඩක් හොයන්නත් තව අපි උත්සාහ කරනවා නම් ඒකට තව වැඩිපුර දෙයක් අපට ලැබෙනවා. නැත්නම් අපි සියුම්ම තව සංඥාවකට අහු වෙලා ඉන්නත් පුළුවන්. මොකද අපි අර මේ දකින දෙයට දැන් මම ගොඩක් විස්තර කරන කාරණා කරනවා දැන් ඒ මුලින්ම විස්තර කරනවා බාහිර භෞතික දේ එක්ක මේක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මේකට අදාළත් නැහැ කියලා අපි දාගෙන එකයි කරනවා. එතකොට කාමයෙන් එක්ක ගිජු වෙලා ඉන්න කෙනාට වඩා ඒක මොකද කාමයන් එක්ක විදිලා ඉන්න කෙනා අකුසල් කරගෙන පල්ලයට යනවට වඩා බාහිරව ගොඩනැගිච්ච දේ අනිත්‍යද ප්‍රයනාත්මය නැත්නම් මේකේ සුද්ධාර්ථක ටික රූප කලාප ටික චෛතසික ටික මෙන්න මේ කාරණා දෙකලා හෝ දුරු කරලා ඒ ඒ විදිහට කල්පනා කරලා ඒකට ඇලෙන්න එකට නැති වෙනවා ඒක වැදගත් වෙනවා ඊළඟට තමයි මේකත් ඉක්මවලා අපි තව විදිහකින් අපි කල්පනා කරනවා එතන ඇසත් රූපයත් විඥානත් එක තියෙන මේ කටගන්නේ කියලා මානසික අපි සංකල්පයක් ඔස්සේ කල්පනා කරනවා. හැබැයි අරදේට වඩා ඒක වැදගත්. මොකද මෙතනදී මාර්ගයේ උදා වෙන්නට සමීපත්වයක් තියෙනවා. කියන්නේ ප්‍රායෝගිකව කල්පනා කරනවා නම් මේ පදුපිණි සූත්‍රයේ තියෙන ක්‍රමයට ඒක තමයි ආසන්න වෙන්නේ. අර එකක්වත් මාර්ගයකට ආසන්න වෙන්නේ නැහැ. මේ කාරණාව අපට નિවර්ද වැටහිච්ච දවසට අන්න මාර්ගයේ අට ගන්නවා. ඉතින් ඒ නිසා ඔතනින් තමයි පටන් ගන්න තියෙන්නේ. නමුත් ඒක දැන් අපි එතන බලන්නට ඕනේ අපිට මෙතන කොහොමද මෙතන අපි විශේෂත්වයකට එනවද? මෙතන අපිට ප්‍රඥාව හොරනවද? මේක අපි මානසිකාන සංකල්පයක් විතරක්ද? නැත්නම් මට මේකේ මේ ස්කන්ධ ස්වභාවය අහු වෙනවද? ඊළඟට මේ අහු වෙන ස්වභාවය මම කියලා ගැනීමක් මට වෙනවද කියන එක අන්න අර මානසික ස්වභාවයත් එක්ක බලන්නට ඕන. නැත්නම් ඔය අර මානසික සංකල්පයක් විතරක් කියලා පවත්වන්න. ඉතින් ඒ නිසා ඔක වැරදි නෙමේ. නමුත් ඔය තුල අපි පොඩ්ඩක් ඉදිරියට යන්නට ඕනේ. ඒක අපිට තමයි වැටෙන්නේ. ඒක තව කෙනෙකුට කියන්න බෑ. ඒ නිසා මේ කියපු කාරණා හතරත් එක්ක පොඩ්ඩක් ගලපලා ටිකක් තේරුම් ගන්න උත්සාහ කරා නම් අපිට තව පොඩ්ඩක් මේක වටහා ගන්න පුළුවන්කම ලැබෙයි. පෙරවස්සම්. පෙරවන් සාරා ස්වාමීන් වහන්සේ බොහෝ අවසර සම්මාස පිළිවන්තරණයි ස්වාමිනාගේ අද දේශනාවේදී වහන්සේ අපිට අත්දකලා දුන්න මේ නිබ්බේද භාගී සංඥාන කියලා එකක් නේද? ඒ සංඥාවේදී ස්වාමිනාස මත තේරුම් ගියේ ඒක අතිශයින්ම අසාමාන්‍ය සංඥා මට්ටමක් කියලා. ඒතරොත් එහෙම හිතුවොත් හරියද? ඒ කියන්නේ එතකොට අර භාගතුනාසේ දේශනා කරලා කලහ විවාද සූත්‍රයේදී නාසේ දේශනා කරේ නසඤ්ඤ සංඤේ, දවිසඤ්ඤ සංඤේ, නෝපිය අසඤ්ඤේ නවිභූත සංඤේ කියන අවස්ථාවද අවස්ථාවකද මේකට ගලපන්න පුළුවන් සම්මාසි ඒක ඔබ පැහැදිලි කර දෙන්නත් මම කියනවා. සරසන්නයි. ඇතරම එතන රහත්ය ඒ දේශනාවේ පැහැදිලි කරන්නේ. එතකොට ඒ කියන්නේ පරිනිබ්බාණයනේ. එතකොට ඒකට යම් කිසි විදිහකින් ගලපන්නත් පුළුවන්. ඒ වගේම තමයි සම්පූර්ණ. ඒ කියන්නේ ඇතරම එතකොට පටිච්චසම්පාදය සම්පූර්ණයෙන් සකස් වීම. අපි ගත්තොත් ආනිසප්පාය සූත්‍රී කාරණාවත් එක්ක බලනකොට අර විදිහට නොචස්ස නොචමේසියා කියලා සත්‍ය දකිමින් ඉන්න ස්වභාවය උපාදාන කරගත්ත කෙනා නේව සංඥා නාසඤ්ඤායට යනවා කියනවා. උපාදාන නොකරගත්ත කෙනා පිරිනිවෙනවා කියනවා. ඒකට නම් ඒකත් විනිවිද දකින්න පුළුවන්කම කියලා කියන්නේ ඒකත් උපාදාන කර නොගන්නා ක්‍රම නිසා පිරිනිවෙනවා. එතකොට අරහත්ය කිය විස්තර කරනකොට ලෝකේ සියලු සංඥා වීම කියන කාරණාව පැහැදිලි කරනවා. ඒකට මෙතන කෙලින්ම අරහත්ත්වය නෙවෙයි අරහත්ත්වයේ හේතු පරිණිපාත හේතු කරනවා. කරනව. එතකොට එතනදිත් බොහෝ වෙලාවට සමීපවම කියන්නේ මේක නිවැරදිව වැටෙච්ච තැනදී පිරිණි වෙනවා. පිරිණි වෙච්ච කෙනාටත් පුජ්‍යලෙක් හැටියට පණවන්නත් දැන් අපේ අතරම පැනවීමක් කියනවානේ ලෝකයේ තුල ලෝකයේ තුල පැනවීමක්. ඒතර ලෝකයේ තුල පැනවීමදී කලායි වාද සූත්‍රය හැටියට මේ මේ සංඥාව ටික විස්තර කරනවා මේ එකක්වත් නැහැ නම් සංඥාව කියනවා කියන කාරණාව විස්තර කරනවා. ඒකෝට දැන් ඔය නිබ්බාන සූත්‍රවල ඊළඟට අංගුත්තර නිකායේ කොට කියනවා මේ හැම එකමත් කියලා සංඥාවක් තියෙනවා. නමුත් එතන පටවි පටවි පටවි සංඥා නැති වෙනවා. ආපෝල ආපෝ සංඥා නැති වෙනවා. මෙන්න මේ ලෝකයේ තුල මනින සියලු සංඥා ඉක්මනම සංඥාවක් නැහැ කියන එකක් නෙමෙයි. කියන සංඥාවක් නැහැ කියන අසංඥානේ. සංඥාවක් නැහැ කියන එකට අසංඥයක් වෙනවා. නමුත් එකක්වත් නෙමෙයි තියෙන සංඥාවක් තියනවා කියන්නේ පුජ්‍යලේකුට මනින්න කියන කාරණාව නෙමෙයි. ඒගොල්ලන් මෙතන නිබ්බේද භාගී සංඥාව කියන කොටත් ඒකට සමීපාර්ථිකුත් තියෙනවා. නමුත් මෙතන පිරිනිවෙන්නට හේතු හැටියට දකින්න කාරණාවේදී අපි හිතමු මොනවාර ඉන්ද්‍රිය ධර්ම ගැන කාරණාවක් ඉතින් ඉන්ද්‍රිය ධර්ම ඇති කරගෙන ඉන්න කෙනා දකිනවා මේක විශේෂ භාගී සංඥාවක් බව. එහි සත්‍ය දකිනකොට විනිවිද දකිනකොට අන්න ඒ තුලින් ඒක එක්ක සෝතපන්න වීම නැත්නම් අරහත්ත්වයටපත් වීම මේ දේ සිදු වෙනවා. ඒතොන් නිබ්බිද භාග සංඥාවටපත් වෙනවා. ඒ නිසා කෙලින්ම පිරිනිවීමම නැත්නම් අරහතන් වහන්සේගේ ස්වභාවයෙන්ම අනදර්ශන විඥාන ස්වභාවයෙන්ම කියලා මේකට කතා කරන්න බෑ. නිවැරදිවම මාර්ගය තුළ සිටීම. ඒ කියන්නේ බාහිදාර කීරිය සාන්නස ගත්තොත්. බාහිදාර කීරිය ස්වාමීන් වහන්සේ චිත්ත දිට්ඨ මට්ටම් ඉක්මන තැනදී මූලිකව ධර්ම තේරුම් අරගෙන ඉක්මනට එක්කලින්ම පිරිනිවනවා. අන්න ඒ වගේ යම් කිසි විදියකින් තීක්ෂණ ප්‍රතිස්වභාවයක් ඉද. දැන් ওই විදියේම ඇත්තරම දේශනා තියෙනවා කීපයක් අර සංයෝජන පුද්ගල සූත්‍රයේදී පැහැදිලි කරනවා. එක පුජ්‍යලයක් ඉන්නවා උපපත්ති පටිලාභී සංයෝජන ප්‍රහාණය කළා. නමුත් බහපටලාභී සංඥා තියෙනවා. එයා මෙතන මනුස්ස ලෝකයෙන් චුත වෙනවා රහතන් වහන්සේනම පින්නේනවා නෙමෙයි. නමුත් බ්‍රහ්ම ලෝක උපදින්නේ. නමුත් බහපටලාභී සංඥා එකම චුත වෙන්නේ යට අන්තරපතිපයි. ඒතරතන හිතන්න ලොකු කාරණාවක්. ඒතරතන ලොකු තීක්ෂණ ක්‍රමයක් තියෙනවා. මොකද ඊළඟ ජීවිතයේ සුපතක් සකස් වෙන්නේ නැහැ. නමුත් මෙතනින් අර රහතන් වහන්සේනමක් කියනවා පාවා නෙමෙයි. එතකොට එහෙනම් මේ නිබ්බේද භාගී සංඥාව කියන එක අති මේ කියන්නේ සූක්ෂම ස්වභාවයක් ඒක ඇත්තටම නිවැරදිව මාර්ගය තුල සිටීම ඒ තුලම ඉන්නවනම් එයාගේ පිරිනිවීම ඊළඟට අපේක්ෂා කරගන්න පුළුවන් ඉතාම කෙටි කාලෙයි. දරවසර. හොඳයි සමිනාසර ඉන්ද්‍රිය ධර්ම ගැන කතා කරනකොට ස්වාමීන් වහන්සේ අර සසංකාර පරිනිබ්බායි අසංකාර පරිනිබ්බායි කියලා දැක්වෙන සූත්‍රයේ මම හිතන්නේ මේ කොටස් වලම තමයි තියෙන්නේ අංගුත්තර නිකායේ එතෙන්දී ඉන්ද්‍රිය ධර්ම වල යම්කිසි ප්‍රමාණයකින් අදිමාත්‍රව දියුණු වෙලා තියෙනවා නම් මේ භවයේදීම අසංකාර පරිනිබ්බායි හෝ සසංකාර පරිනිබ්බායි වශයෙන් පිරිණිවෙනවා. එහෙම නැත්නම් සසංකා ඒ සසංකාර හෝ අසංකාර හෝ විදිහට ඊළඟ භවයකදී පිරිණිවෙන බව සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ ඒක කරුණ මේකත් එක්ක ගැලපෙනවද අද කතා කරපු කරුණුත් එක්ක කියන එක පොඩ්ඩක් තේරුම් ගන්න කැමතියි ස්වාමීන් වහන්සේ. පෙරවන් සරණයි. ඉන්දිය ධර්ම අර සමුදයස්තංගමේ දක්නවා කියන කාරණාව කියන සංකල්පයි. ඒක මේ දේශනා ටිකත් එක්ක බලනකොටත් ඒක යම් සිද්ධියකින් ගැලපෙනවා ඉන්දිය ධර්ම වල මෝරා යෑමත් එක්ක. එතකොට එයාගේ නිලයම වැඩිවීමත් එක්ක එයා මේ ජීවිතේ පින්නක් කරනවා අර නිබිඩ භාග සංඥා දැක්ව ජීර්ම සංඥා ඇති කරගත්ත නිසා. එහෙම නැති කෙනා තව ජීවිතයකට යොමු වෙනවා. එතකොට එහෙනම් මේ හැම සංඥාවක්ම ඔහුට කියන්න ඕනේ. එතකොට මේ සංඥාවන් සියල්ලක්ම නිවැරදි සාමූත වශයෙන් ඇති වෙන්නේ සත්‍ය ස්වභාවය දකිනකොට හින්දි ධර්මය හොඳටම මෝරලා ඒ තුළ සත්‍ය නිවැරදි දැකීමත් එක්ක. එහෙම නැත්නම් එහෙම සිදු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ හැම දේශනාවක් පැත්තට මේ හැම දෙයකටම ගලපන්නට පුළුවන්. අපි තුළ නුවණ වැඩිවීමත් එක්ක. ඒ නුවණ අපි තුල හොඳට තියෙනවා නම් ඒකත් එක්ක අපිට මේකින් එක දේශනා නියමිත ගැලපෙනවා. ඒ ගැලපෙන්නේ බුදුරණවහන්සේ දේශනා කර එකම ස්වභාවයක් කිවිද පරියායවල ඔස්සේ අපට වටහා ගන්න. ඒ නිසා තමයි සියල්ලක් බලපෑම. හැබැයි මේක අපට වචන වලින් ගලපන්න බෑ. මොකද හේතුව අපි දැන් මේකෙත් තියෙන මේක මේකෙත් තියෙන මේක කියලා එහෙම ගලපන්න කිව්වොත් අපි අර තේරුම් ගැනීමකින් තොරව වචන ටික ගැලවීමක් විතරයි. එහෙම නැතුව අපට අපි තුලින් ප්‍රායෝගිකව යම් කිසි දෙයක් තේරුම් අරගෙන ඒ තේරුම් ගත්ත දේත් එක්ක දේශනා ගොඩාක් ගැළපෙලා යනවා මොකද බුදුරණවහන්සේ පෙන්නවේ එකම ඉලක්කයකට එකම ස්වභාවයක් ධර්මයක් නිසා. ඊට ස්වාමීන් වහන්සේ මේ පොඩි ගැටලුවක් තියෙනවා. දැන් අර ඔබ වහන්සේ දැන් අපි දන්නවා ඉන්ද්‍රිය ධර්ම වල ඇතිවීම නැතිවීම දකින්නයි කියනකොට අපි තුමු සතිය කියලා සතිය එතකොට නැතිවීමක් දකින්නකොට අර අපි තිබිච්ච தത്വයකින් පොඩ්ඩක් පල්ලෙහාට බහින ගතියක් තියෙනවා. නමුත් එතකොට අපි ඉන්ද්‍රිය ධර්මය, ඒ කියන්නේ සතිය තිබිලා සතිය නැති වෙච්ච අවස්ථාවක්ද සඳහන් වෙන්නේ ඉන්ද්‍රිය ධර්මයක ඇතිවීම නැතිවීම දකින්න කියනකොට. තවත් අවස්ථාවක ඊට පස්සේ දැන් අර ප්‍රමාදේන කම්පති සති බලන් කියනකොට සතිය නැතිවීම කම්පා නොවීම සතිය බලයක් කියලා කියනකොට එතකොට මේ තමන්ගේ තියෙන தත්වය අඩු වුණාම ඒක ඒකෙන් කම්පා නොවීම තවත් හොඳ දෙයක් කියන එක කොහොමද මේකට ගලපගන්නේ ස්වාමීන් වහන්සේ? පෙරවන් සර්ණයි. පෙරවන් සර්ණයි. ඇත්තටම එහෙම දෙයක් නෙමෙයි. මොකද ඉන්දිය ධර්ම අපි ගත්තොත් සද්දා විද්‍යාව සමාධි ප්‍රඥා කියන කාරණාව නැති වෙලා යෑම නෙමෙයි. දැන් ඔක තේරුම් ගන්නට පංචපාස්කන්ධය කියන කොටත් දැන් පංචපාස්කන්ධය කියන කාරණාව නැති වෙනවා කියන කාරණාව නෙමෙයි. නැති වෙනවා යමක් තියෙනට ඕනේ. පංචමාස්කන්ධයේ දේවය දකිනකොට හටගන්න ආකාරය දකිනකොට හටගන්නේ අවිද්‍යාවත් කරගෙන කියලා ප්‍රඥාවෙන් දකිනවා. එතකොට එනම් සත්‍ය දකිනකොට මේක හට නොගන්න බව දකිනවා. නිරුද්ධ වෙනවා කියලා කියනකොට අපට යටි තියෙන්නේ නැති වුණා කියන එක. තියෙන්නේ මට ගෝචර වෙච්ච දෙයක්. එතකොට මම ඉඳලාමයි තියෙන දේ මට නැති වෙන්නේ. නමුත් සමුදය අෂ්ටාංගමේ කතා කරනකොට හටගන්නේ අවිද්‍යාව ප්‍රතිකරගෙන කියලා වුණාට පස්සේ නැතිවෙච්ච දේ නැති වුණා නෙමෙයි සත්‍ය දකිනකොට සත්‍ය නොදකීම නිසා හටගත්ත දේ නැති වෙලා යනවා. සත්‍ය දකිනකොට හටගත් ආකාරය දකිනකොට සත්‍ය නොදකීම නිසා හටගත්ත දේ නැති වෙලා හටගත්ත දේ හටගන්න කියලා. අන්නේ වගේ මේ විදිහට හටගත්ත පංච පාදනස්කන්ධයන්ගේ සත්‍ය දකිනකොට ඔහුට ඉන්ද්‍රිය ධර්ම ඇති වෙනවා ශ්‍රද්ධාව විදිය සතිය සමාධිය ප්‍රඥාව කියන ඉන්ද්‍රිය ධර්ම පහම හට ගන්න. ඒතකොට මේ ඉන්ද්‍රිය ධර්ම පහම හටගත්තේ යම් හේතු ප්‍රත්‍යක් නිසා. එතකොට ඔහු දකිනවා ඉන්ද්‍රිය ධර්ම පහ ඇත්තටම හටගත්තේ කොහොමද කියන එක. ඒ කියන්නේ ඇත්තටම ඒක තමන්ට ගෝචර වෙච්ච දෙයක්. ඒ කියන්නේ කාරණා තුළ තමන් ඉන්නවා කියන කාරණාව. එතකොට එහෙනම් එතනක් දකින්නේ මොකද්ද? මේ ලෝකේ අපිට ගෝචර පංචපාදානස්කන්ධයන් වල සත්‍ය ස්වභාවය දැක්කා වගේම මෙතනත් ඒකම තමයි දකින්නේ මේ හටගත්ත දේ මෙන්න මේ හේතු නිසා හටගත්ත මට. එහෙනම් මේක හේතු නැති වුනහම මම කියන ස්වභාවය හට ගැනීම දුර වෙනවා. දැන් මට නැතිවීමක් නෙමෙයි දකින්නේ. අන්න ඒකයි තියෙන ප්‍රශ්නේ. දැන් පංචපාදානස්කන්ධත් මට නැතිවීමක් නෙමෙයි. ඉන්න අපට මූලිකව ගෝචර වෙන දේ තමයි මරණ ඇතිවීම. හැම දෙයක්ම දැන් අපි මරණේ ඇති කරගන්නේ සීලය, මරණේ සමාධිය ඇති කරගන්නේ, මරණේ ප්‍රඥාව ඇති කරගන්නේ. නමුත් මේ මට ඇති කරගන්නවා කියන එක නැතිවීම තමයි මේ පින්දි ධර්මයන් වල සත්‍ය දැකීම. අන්න ඒක තමයි සක්කාදිට්ඨිය හරියට කැඩෙන්නේ. ඒතර මේ තිබිච්ච දේ නැති වුණා කියන එක නෙමෙයි. අන්න ඒකත් හොඳට තේරුම් ගන්න ඕනේ. මේ අනිත්‍ය දකින්නකොට හේතුඵලයේ දකින්නකොට අනාත්මය ප්‍රකට වෙනවා. හේතුඵලයේ දකින්නකොට ප්‍රකටින අනාත්මය. එතකොට දැන් අර මගේ තිබිච්ච දෙයක් නැති වුණා කියන කාරණාව දකින්නේ මගේ නොවිච්ච නිසා අනාත්මයි කියලා පිටන්නේ. නමුත් හේතුඵල දකින්නකොට මම කියලා ගැනීම නැතිවයි දකින්නේ. මේක ලොකු වෙනසක් තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණාව උත්තර තේරුම් ගන්න වෙනවා. සානෝ පෙරවන් සර්ණ ඉතාම පැහැදිලි ඒක අත්‍තරම් ඉතාම ගැඹුරු විදියට විස්තර වුණා. බොහොමතර ගොඩක් තියෙනවා. ස්වාමිනාංශ අපි දැන් චක්කායතනින් ගත්තාම ස්වාමිනාංශ මන ආයතනින් තේරුම් කරගන්නේ ස්වාමිනාංශ යම් කිසි දෙයක්. එතකොට ඒ විදිහටද අපි මේක තේරුම් කරගත්තේ ඉති ස්වාමිනාංශ. දරසරණයි. ඒක තමයි මම මුලින්ම පැහැදිලි කරේ දැන් චක්කායතනේ අපි බාහිරව කියන කාරණාව අපි මනායතනයේ තුලින් මේක දානවා කියලා එකදී අපට මූලික දෙයට වඩා සියුණුවක් තියෙනවා. නමුත් අපි මනායතනයේ තියෙනවා කියන හැඟීමත් එක්ක අර ඒ සත්‍ය දකින දේ තුළ තව හොලගන්න දෙයක් කියලා තුලින්. ඒකට බාහිර කාමයන් නොස්තිනේ අපට හැම දෙයක්ම තේරුම් ගන්න පුළුවන්. කියන්නේ රූප සද්ද ගන්ධ රස පහසෙක්. අපි දකින්නේ නැහැ මේ ඇහෙන් දකින රූපය ඇති වුණේ මානසික කියන මනස මනායතනය කරන් අපි මේක ඇති කරගත්ත දෙයක් කියන එක මම දාපු මනායතනියම සංකල්පයක්. එතකොට මේක දකින්න ඕන විනිවිද වශයෙන් කියන ප්‍රඥාවක්. ඉතින් මේක තමයි අර ඇත්තටම නිබ්බේද භාව සීත භාව සංඥාවක් නිබ්බේද භාව සංඥාව කියන මෙන්න මේ කාරණා දෙක තේරුම් ගැනීම වැදගත්. එතකොට අපට ලොකු කාරණාවක් හිත තේරුම් ගන්න පුළුවන්. අපි අතනින් අතර වෙච්ච පමණින් එහාට යන්නට අමාරුයි මොකද අපි මානසිකව සංකල්පයක් දාලා තියෙනවා මම මේ රහචක්කෝට චක්කාක්නේ රූපායතන සත්‍යයතන සෝතායතනෙට ඊළඟට ගාහනායතන ජීවආයතනෙට කායායතනෙට මනායතන සියමක් ප්‍රපංචයක් ඔස්සේ දාගත්ත දෙයක් නවටා ගන්න නමුත් මම මන මම මම මන ආයතනය ඔස්සේ ප්‍රපංචයක් දාගන්න බව මගේ මන ආයතනයේට ප්‍රපංචයක් වුණ බව අපට නැත්තම් එතන තාම ආත්මය කියන කාරණාව නැත්තම් මමත්වය කියන කාරණාව තියෙනවා. මෙන්න මේක ගන්නතර ඉම්බෙඩ් භාගී සංඥාවක් පිර භාගී සංඥාවක් කියන එක තේරුම් ගන්න වෙනවා. තේරුවා? තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ප්‍රමාණිතයි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ අපි දැන් මධිචින්තික සූත්‍රය අනුව චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කිව්වහම ස්වාමීන් වහන්සේ මේ ඒ චක්කු විඥානය කියන්නේ විපාක විපාකයක් නේ. එතකොට අපි මේ රූපයේ පිළිසින දක්නට කියන්නේ චක්කු චක්කු සහ මේ අභ්‍යන්තර බාහිර රූපයේ කියන අභ්‍යන්තර මිචක්කුව පිළිසින දක්නට කියන්නේ පංචපාදාන සංදී උදය දක්නකොට චක්කුවේ එතකොට අපිට ඇත්තටම ඒකේ උදේ දකිනකොට එතරම් දකින්න නිරෝධයක්. එතකොට ඒ කියන්නේ අපිට චක්කුම් පටිච්ච රූපේච උපජ්ජිත චක්කු විඥානයක් කියන එක පැනමෙකින් නැහැ. එතකොට ඒ කියන්නේ අර අර අවස්ථාව දර කලයිවන් සූත්‍රයෙන් කියන සාමනක දෙත්තා දිත්තබ්බම් කියන අවස්ථාව වගේ එකක් කියලා මට හිතෙනවා සාමනක පොඩ්ඩක් අපිට ධර්මාවෙන් පැහැදිලි කර දුන්නත් සාමනක මට සිරුවන් කරනවා. පෙරවස් කරනයි. ඒතර එතන එතන මේ කාලකාරාම සූත්‍රයේදී කියන කාරණාව රහතන් වහන්සේගේ ස්වභාවය. එතකොට ඇත්තරම ඒ හේතු සකස් වුණේ නැතිනම් ඒ කියන්නේ චක්කුම අසති රූපය සති චක්කු විඤ්ඤාණ සති කියන පැහැදිලි කරන එක ඇත්තම නිවීම ගැන කතා කරන්නේ. එතකොට චක්කු සති කියලා කාරණාවේදී අනාගාමි රහත් වෙනකම් මේ කාරණාව කියනවා විනිවිද දැකීමක් තමයි කියන්නේ මේ ස්වභාවය මොකක්ද කියන එක. එතකොට මේ මේ ක්‍රියාවලියේ නිවැරදිවම ප්‍රඥාවෙන් දකිනවා. ඒක මානසික සංකල්පයක් නෙමෙයි. ඒතකොට මම දාන එකක් නෙමෙයි මෙහිමයි මෙහිමයි කියලා. මම හිතන එකක් නෙමෙයි මෙතන දැන් ඇහෙන් දැක්ක මෙහිම වුණා මෙහෙම වුණා කියලා මම හිතන එකක් නෙමෙයි. මේක ප්‍රඥාව විසින් මම දකින්න එකක් නෙමෙයි. ප්‍රඥාව විසින් විනෝද දැකීමක් කියනවා. අන්න ඒක නිවැරදි වෙන තැනදී මේ සියලු සංඥාවන් නිවැරදි වැඩෙනවා. ඒ නිසා අපි අර තේරුම් ගන්නට ඕනේ මගේ සංකල්පය කියන එක ප්‍රඥාවෙන් දැකීම කියන කාරණාව. ඒ ප්‍රඥාවෙන් දකින්න මේ සංකල්පය ඕනේ. මේ සංකල්පය හුරු කරන්න ඕනේ. හැබැයි මේ සංකල්පය හුරු කරන්න ඕනේ තව තවත් මාර්ගයටම නිවැරදි යොමු වෙන ආකාරයට. ඒකට තමයි මේ සංකල්පය ඔස්සේ ලැබෙන සත්‍ය දකින්න පුළුවන්. ඊටවසන. සාමිනාස් අර චක්කුන් අසති රූපේ අසති කියන ඒ කොටස පොඩ්ඩක් තව ටිකක් පැහැදිලි කරලා දෙන්න සාමිනාස් තේරුම් ගන්න. තේරුම් ගන්නයි අක්කුන් අසති රූපේ අසති කියලා කියනකොට දැන් අපි නැති කල්ලි කියලා කියනකොට අපිට යන දේ තමයි ඒක නැහැ කියලා. එතකොට මේ පුච්චලේ නැති කතාව නැත්නම් ඇත්තටම මේ කය බිඳුල යෑම ගැන කතාව. අසති කියනකොට සති කියන්නේ ඇති කල්යටයි කියලා ගත්තට පස්සේ තමයි මේ ප්‍රවැත්ම තියෙන්නේ. එතකොට මේ සති උනේ අවිද්‍යාවත් එක්ක සත්‍ය නොදැකීමත් එක්කනේ. සති බවට පත් වෙන සත්‍ය නොදැකීමත් එක්ක. චක්කුම් සති, රූපේ සති, එක් විනා සති කියන එක ඇති උනේ අවිද්‍යාවත් එක්ක. ඒකෝර සත්‍ය දකින්නකොට, නිර්දියුම් දකින්නකොට අසති වෙන්නේ සත්‍ය නොදකින්න නිසා සති වෙච්ච දේ සත්‍ය දකින්නකොට සති වෙන්නේ නෑ. ඇත්තයි කියලා ගැනීම නෑ. ඒකෝර අසති වෙනවා. දුරු කරනවා නෙමෙයි සත්‍ය දකින්න නිසයි අසති වෙන්නේ. එහෙම නැතුව අසති කියලා ගැනීමක් නෙමෙයි. ඇස ඇතයි ඇති කල්ලි රූප ඇති කල්ලි ඇති විඤ්ඤාණයට ස්පර්ශ මේක තියෙන්නේ ඇති කල්ලි කියලා ගත්තාම ඇති කල්ලි උනේ අවිද්‍යාව නිසා සත්‍ය දකින්න නැති නිසා සත්‍ය දකින්නකොට අන්න ඇති කල්ලි කියලා ගන්න ගන්න වෙන අසති ඒක අසති සම්පූර්ණයෙන් වෙන්නේ කෙනෙක් සාක්ෂාත් වෙන්නේ අසතහසේට අසති කියන කාරණා ප්‍රඥාවෙන් තේරුම් ගන්නවා සෝතපන්න වෙච්ච කෙනා මේක කයින් ස්පර්ශ කරනවා සතනවාසී දරුවන් සරණ එවන් සම්මා සම්මානස එතකොට එතන අසති කියලා කියන්නේ මේ හේතුඵල ධම දැකීමමද අසති කියන වචනයෙන් පැහැදිලි වෙන්නේ සම්මානස? සරණයි. අසති කියන කාරණාව ප්‍රඥාවෙන් දැකීම හේතුඵල ධම යොසු දැකීම. සැබෑවටම අසති කියන කාරණාව කයින් ස්පර්ශ බවට පත් වෙන්නේ රාතන වංශයේ. අසති කියන කතා කරනවා. ඒක හේතුඵල ධම දැක්ක පමණින් අසති වෙන්නේ අසති බව ප්‍රඥාවෙන් දකින්න. දැන් සත්‍ය ඥාන තුනම දුක්ඛ ඥාන, දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මග්ග සත්‍ය කියන සත්‍ය ඥාන ඇතිවෙච්ච කෙනාට දුක පිළිසඳ යුතුයි, සමුදය ප්‍රහාණය කරන යෝධේ සාක්ෂාත් කරගෙන මග වැඩි යුතුයි කියන නොන ඇතිවෙච්ච කෙනාට ඔහු ප්‍රඥාවෙන් මේ විදිහට දකිනවා සමුදය, නිරෝධය කියනවා, නිරෝධය සාක්ෂාත් කරලා නැහැ. ඇයි? අවිද්‍යාව හේතු විදර්ශන විද්‍යාව නිසා. එතකොට හේතුඵල ධර්ම නිවර්ද දකිනකොට අසත් ඒ බව ප්‍රඥාවෙන් තේරුවට ගන්න. එයා කයින් ස්පර්ශ කළා නිසා සතියක්. ඊළඟට තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පින් තිරුවන් සරණයි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අර චක්කුම් පරිච්ඡ රූපේච උපද්දී චක්කු විඥානං කියලා අර ප්‍රශ්නය අහපු වෙලේ මට පොඩ්ඩක් අහන්න හිතුණා ස්වාමීන් වහන්සේ. එතන ඇත්තටම කියවෙන්නේ තියෙන ඉන්න දෙයක් නෙමෙයි කියන එක ඉතාම පැහැදිලිව නේද ස්වාමීන් වහන්සේ. එතන චක්කුම් පටිච්ච රූපේච උපද්දති චක්කු විඥානං කියලා ඒක තියෙන ප්‍රසාදයක්වත් තියෙන වර්ණ සටහනක් නෙමෙයි මේ දෙකක එකතුව නිසා මේ මොහොතේම ඇති වෙන චක්කු විඥානයේ උපදීම කියන කාරණා තුනක එකතුව නිසා පස්සේ ඇති වෙන්නේ කියලා තේරුම් ගත්තම අර එතන පවතින්නේ නැති කියන එක තවදුරටත් අදහස තේරුණා ස්වාමීන් වහන්සේ එතන නිවැරදි කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ. හරියට මේක දැක්කම ඇත්තටම يعني චක්කුච්ච පටිච්ච රූප චුප්පචක් විඥාන දින සංගති පස්සුව කියන හරියට දැක්කම එතකොට මේ මේ අසති කියන කාරණාවත් සති කියන කාරණාවත් දෙකම හොදකින්. ඒක හරියටම දැකීමයි මානසික සංකල්පය කියන දෙකක්. අපි මානසික සංකල්පයේ තේරුම් ගත්ත තේරුම් ගැනීමම දැකීම නෙමෙයි. හැබැයි තේරුම් ගැනීම හේතු වෙනවා දැකීමට. තේරුම් ගැනීම දැකීම නෙමෙයි. නමුත් තේරුම් ගැනීම හේතු වෙනවා දැකීම. එතකොට එහෙනම් අන්න ඒක අපි වටහා ගන්නට වෙනවා. ඉතින් ඒ හරියටම අපි දැක්කනම් මේ කාරණාව සියල්ලක්ම දැකගන්න. ඉතින් එහෙනම් ඒක අපි නිවැරදිව තේරුම් ගන්නට ඕනේ ඒ කියන ස්වභාවය සම්බන්ධ. ඊළඟට සමහරවිට තේරුම් ගැනීම දිගටම වැඩි දියුණු කිරීම එහෙම නැත්නම් හුරු කිරීම සුදුසු වෙනවද ස්වාමීන් වහන්සේ? එතනින් ඒ ඒ වගේ හුරු කිරීමක් වැඩි කිරීම අපේ ගමන් මාර්ගයේ ඒ වගේ වෙන තවත් තවත් එකට යන්න වගේ වෙන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ කියලා. පැහැදිලි කිරීමක්. තරවසරයි. නිවැරදිව තේරුම් ගත්ත කෙනාට නිවැරදිව ඉක්‍රමය උරු කරන එකම තමයි ඉතින් ඉහාට මාර්ගයට යන්න හේතුව. එහෙම නැතුව කවදාවත් මාර්ගයට මේ වෙන ක්‍රමයක් නැහැ. ඒතොර නිවැරදි තේරුම් ගැනීමත් එක්ක ඒක නිවැරදි උරු කරනකොට ඔබට අහු වෙනවා තමන් අල්ලගත්ත දේ. තමන් අල්ලගත්ත දේ අහු වෙනවා. ඒ අල්ලගත්ත දේ අහු වෙනකොට ඒකත් එතකොට තේරුම් ගන්න. එහෙනම් ඒක තමයි දෙකම කරන්න තියෙන්නේ. ඒ කිරීමත් එක්ක තමන් අල්ලගත්ත දේ තමන්ට අහු වෙනවා ඒ ඉන්දි ධර්මයන්ට අදාළ විදිහට වැඩිමත් එක්ක. හැබැයි නිවැරදිවම අපිට ඒක තේරුම් ගන්නට ඕනේ. ඒරුවන් සරණ. ඒරුවන් සරණ සම්මත. ඒරුවන් සරණ සවන්නන් සානිත්‍ය ප්‍රශ්නයක් අහනකම් මම අහන සවන්නස දැන් ආකාස සංඥායතන විඤ්ඤායතන වගේ ස්වාමීන් වහන්සේ ධ්‍යාන ලබාගත කෙනා විදර්ශනයේ ඒක හරවන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඔබ වහන්සේට ඒක පුළුවන් නම් පහදලා දෙන්න. මට හරියටම ඇහුන්නේ නැහැ මොකද ආකාසානංචායද විඥානංචයද හරවන්න ඕනද කියන එක දැහුවා. විදර්ශනාවට හරවන බව වහන්සේ මුලදී තේරුම් කරා ස්වාමීන් විදර්ශනාවට වඩන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? හුඟක් අය සමහර වෙලාවට ආනාපාන සති තුළින් සංඥාව විරහිත වෙලා සමහර වෙලාවට ඒ தත්ත්වයටපත් වෙනවා. එතකොට ඒ වගේ සමහරකට මුලා නොවි විදර්ශනාවට වඩන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් තේරුම් කරලා දෙනවා ස්වාමීන් වහන්සේ. තේරුම් ගන්නයි. තේරුම් ගන්නයි. ඒක ඇත්තටම අපට විදර්ශනා කරනවා කියන එක විදර්ශනාව නොතේරුම් ගත්ත කෙනාට රූප අරූප ධානය වලට කියලා දර්ශනා කරන්න බෑ. මේක පැහැදිලි කරන්නම පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය මේ හැම ධානයක් තුලම ගිහිල්ලා සත්‍ය දකින්නේ මේ පිරිසිදු දකින්න පුළුවන් කෙනා. දැන් අපි ගොඩක් කරලා කතා කරනවා ධානයට කියලා දර්ශනා කරන එක සම්මත තියෙනවා සුදරණාන්ත දේශනා කරලා පැහැදිලිව ධ්‍යාන කරනවා කියන්නේ ඒක අනාගම ඒක වරහත් වෙන්නේ. මොකද දෙන්නට ගිහිල්ලා පංචපාස්කන්ධේ නිවැරදි තේරුම් ගන්නට වෙන්නේ. පංචපාස්කන්ධේ හරියට තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. නිවැරදි දර්ශනාවක් හුවෙච්ච කෙනාට. දැන් අතන ධාතුභංග සූත්‍රය තුළදී මේ පැහැදිලි කරපු කාරණාවයි. එතන ක්‍රමානුකූල විදර්ශනා කරගෙන ආව කෙනායි නේදනම් ප්‍රඥාවෙන් අප්‍රමාද වෙමි කැමවිච්ච කෙනා. එතකොට එයා මේ සම්පූර්ණයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන මේ සියල්ලකම හේතුඵල ස්වභාවය දැක්කේ. මේක හට ගන්නා කාර්ය දැක්කේ. එහෙම දකිමින් එයා වාසය කරගෙන ආවට පස්සේ අපොට ඊළඟට අහෝන අරූපටික. එතකොට ඒ අරූප ස්වභාවය තුළ සත්‍ය ස්වභාවය දකින්න. මේක හට ගන්නා කාර්ය දකින්න. එහෙම නැතුව හට ගන්න කර දකින්න බෑ. එතකොට අරූප හෝ රූප හෝ ඕනෑම ස්වභාවයක් හටගත්තේ නිත්‍යයි කියන පදනමත් එක්ක. නිත්‍යයි කියන පදනමත් එක්ක රූප ලෝකෙ සකස් වෙන අරූප ලෝකෙ සකස් වෙන. රූප හෝ අරූප කියන මේ ලෝකේ ඕනෑමක් සකස් වෙන නිත්‍ය කියලා පදනමත් එක්ක නම් අනිත්‍ය ස්වභාවයේ හේතුඵල ස්වභාවයේ මේ රූප අරූප ස්වභාවය දකිනකොට මොකද වෙන්නේ? ඒක සකස් වෙන්නේ. විදර්ශනා වෙනවා කියන්නේ ඒක. සත්‍ය ස්වභාවය දකිනකොට රූප වලකේ ඒක නම සකස් වෙන්නේ අන්න ඒක විදර්ශනාව කියන්නේ. ඒකට විදර්ශනාව කියන කාරණාව සාමාන්‍යයෙන් ධ්‍යාන දර්ශනාව මූලිකව තේරුම් නොගන්න කෙනෙකුට විදර්ශනා කරන්නේ මොකක්ද කියන කාරණා තේරුම් නොගන්න කෙනෙකුට. එතන දුක කියන කාරණාව අනිත්‍ය කියන අනිත්‍ය කියන කාරණාව දුක කියන කාරණාව වුණ කෙනාට තමයි. ඉතින් ඒක දෙකට කරුපමයි වටා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. දරුවන් සරණයි. දරුවන් සරණ අප්‍රමාණ පිළ ස්වාමීන් වහන්සේ. දරුවන් සරණ ස්වාමීන් වහන්සේ වෙනත් ප්‍රශ්න නැත්නම් අද පොඩ්ඩක් මේ සාකච්ඡාව වෙන පැත්තකට යොමු කරන්න. අර ගිය සතියේ සාකච්ඡාවේදී අවසන් කරා ස්වාමීන් වහන්සේ අර ආහාර චක්‍රය ගැන පොඩ්ඩක් කතා කරන්නම් කියලා ස්වාමීන් වහන්සේ. ඒ ගැන අපි කතා කරන්න අවසරද ස්වාමීන් වහන්සේ? Taman නෑ ටිකක් කතා කරන්න පුළුවන්. ඒක යම් කිසි විදියකින් හිතලා තියෙනවා නම් ඒක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. ටික වෙලාවක් තියෙනවා නම් දරුවස්සන්න. ඊටන් සනසනන්ත මම පොඩ්ඩක් ඒ ගැන අපිට පොඩ්ඩක් ඒ ගැන හිතවසන ස්වාමීන් දේශනා කරපු අත්‍රාග සූත්‍රයේ එහෙම පොඩ්ඩක් මම අහුවා ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ කියලාට පස්සේ තවදුරටත් එතනදී මට තේරෙච්ච දෙයක් ස්වාමීන් වහන්සේ මේ ඇත්තම මට තේරුණ දෙයක් ස්වාමීන් වහන්සේ පැහැදිලි කර ගැනීමයි මට වැඩිපුර අවශ්‍ය වෙන්නේ. එතන අපි කබලින්කා ආහාර කියන தත්ත්වය ඇත්තටම කබලින්කා කියන එක මම තේරුම් ගත්තේ මේ සතර මහා ධාතු හැටියටමයි සතර මහා ධාතු අභ්‍යන්තර බාහිර කියලාද අපිම දාගන්න කියලා දෙයක් වෙනව මිසක් නැත්නම් තියෙන දෙයක් නෙවෙයි කියන එක. සතර මහා ධාතු ම ආහාරයක් හැටියට කරගත්තොත් විතරයි කියලා මට තේරෙනවා ස්වාමීන් වහන්සේ ස්පර්ශ ආහාරයට යන්නේ. ඒ කියන්නේ අපි ආහාරයක් කරගත්තේ නැත්නම් ඒ කියන්නේ අවිද්‍යා තණ්හාවෙන් ආහාරයක් උනේ නැත්නම් ස්පර්ශය ආහාරයකට යන්නෙම නැහැ. එතනින්ම අතන රහතන් වහන්සේ කෙනෙක් ගත්තේ නේද කියන එක වගේ. ඒ වගේ තත්ත්වයන් නේද ස්වාමීන් වහන්සේ ඒකෙන් කියවෙන්නේ නැතුව මේ කනබන ආහාර නෙමෙයි කියන එක අපිට ඉතාම පැහැදිලි ස්වාමීන් වහන්සේ. පොඩ්ඩක් ඒ ගැන තවදුරටත් විග්‍රහ කරන්න පුළුවන් නම් බොහෝ පින් ස්වාමීන් වහන්සේ. ඊළඟ සැරේ. කොමත් අත්‍යලාගේ සූත්‍රයේදී පැහැදිලි කරනවා එක ආහාරයක් කෙරේ චන්ද්‍රාගේ දරුණන කෙලින්ම අරහත් වෙනවා කියලා. අභින්කර ආහාර කෙරෙහි හෝ ස්පර්ශ ආහාර කෙරෙහි මනෝ සංචේතන ආහාර කෙරෙහි විඥාන ආහාර කෙරෙහි කුමන ආහාරයක් කියලා චන්දරාගේ දරුණා නම් යන්නේ කියලා තේනවා කියලා. දැන් පුත්තෝස සූත්‍රය තුළ පැහැදිලි කරන්නේ කවලින් කරාහනේ වෙනකොට පංචකාමෙන් අහු වෙනවා කියන. එතකොට මේ මේ කලින්ම ඉවෙනොස් කියලා කියන්නේ මේ හොයනකොට. කවලින් කරාහරේ කියන චන්දරාගේ දුර්විම කතා කරන්නේ. අත්‍යන්ත සූත්‍ර දුර්විම කතා කරනවා. ඒවට කලින්ම නිකලස් වෙනවා කියන. ඒක ඇත්තරම අපට මේ ලෝකයේ තුල පැවැත්මක් පිණිස මේ සකස් වෙන ස්වභාවය. සකස් වෙන්නේ නැතිනම් ඉතින් එහාට කිසි දෙයක් කතා කරන්න බෑ. ඉතින් මේ ආහාර හතරම අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. මේ එකකින් එකක් වෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි අර එකකින් එකක් වෙන් කරන්නේ තියෙන දෙයක් කියලා ගත්ත නිසා. තියෙන දෙයක් බව ගත්ත නිසා තමයි අපි වෙන් කරන්නේ. වෙන් කළ හැක්කේ ප්‍රඥාවෙන් මේ ක්‍රියාකාරීත්වයත් එක්ක. එහෙම නැතුව ප්‍රඥාවෙන් කරන්න පුළුවන් වෙන්නේ ඇයි? ඒ මේකේ වෙන් වෙන් පරයයවල් මේ ක්‍රියාකාරීත්වය දකින්න පුළුවන් කියන්නේ. නිවැරදිව මේ එකින් එකේ ක්‍රියාකාරීත්වය දැකීම අන්න එතන ප්‍රඥාව. ඉතින් එහෙනම් අපි හරියට දැක්කනම් මේ ආහාර හතරේ ක්‍රියාකාරීත්වය නිවැරදිව එතනදී ඒක ඒ චන්දලාගේ සම්පූර්ණ දරුණා නම් ඒ අනිවාර්යයෙන්ම නිවෙනවා. ඉතින් ඒ නිසා තව තවත් මේක තේරුම් ගන්නට ඒ අදාළ දේශනා කල්පනා කරන්න. ඒක ඇත්තටම අපට ලොකු දෙයක් මේ දේශනා තුළ තියෙනවා මේ භෞතික දේ ඒ කියන්නේ බාහිර දේ කියන කාරණාව නෙමෙයි මේ හේතුඵල ධම කතා කරන්නේ. හේතුඵල ධම කතා කරන්නේ කොතනද? ඒතකොට මේ හැම දෙයකටම අර මොළීපක් වන සූත්‍රයේ මේ හැම දේශනාවම ගැලපෙනවා. හරි ලස්සනයි කාරණා සියල්ලම ගැලපෙනවා. ඉතින් ඒ නිසා ඒක ඇත්තටම තමන් ඒ ගැන තව තවත් කල්පනා කරන්න එහෙම කල්පනා කරනකොට අපට මේ මාර්ගයට ගොඩාක් ඒක උපකාරයක් වෙනවා. ඒක අපට ගොඩාක් තේරුම් ගන්නට නැත්නම් සම්මාදිත ඇති කරගන්නට උපකාරයක් වෙනවා. ඉතින් ඒ විදිහට කල්පනා කරපේක නිවර්ති ඉතින් තව දුරටත් මේක ඒ තියෙන පරයයවල ඔස්සේ තවත් කල්පනා කරනකොට තව තව කාරණා අපට වටහා ගන්නට පුළුවන්කමක් ලැබේවි. ඒකම තමයි අපේ ප්‍රඥාව පුරුදු කරන ක්‍රියාවත් එක්ක යම් කිසි විදියකට වැටෙනවද? ඒ වැටෙන ස්වභාවය තුළ යමක් වැටෙනවද? ඉතින් එහායි තව දෙයක් වැටෙනවා ඊට වඩා. තව දිනු වෙනකොට. මේක තමයි දහම වැටීමත් එක්ක සිදුවෙන දේ. දැන් දීගණකට බුදුරණවහන්සේ දේශනාව කරමින් ඉන්නකොට මේ දේශනාවේ දීගණක සතපන්න වුණා. සාරිපුත්‍රයන් සරහත් වුණා. එකම දේශනාව තුළ තමන්ගේ ප්‍රඥාවට අදාළ කටයුතු කරන්න තිබුණා. ඉතින් එහෙනම් අපට අනිවාර්යයෙන්ම මේ දහම් පරයය අපි තේරුම් අරගෙන වටහාගෙන යන වැඩ පිළිවෙල තුළදී ප්‍රඥාව වැඩි වෙන්න වැඩි වෙන්න අපි මේ කෙරෙහි දකින න්‍යායවත් අපි මේක අපට වැටහෙන ස්වභාවය වඩා වැඩි වෙනවා. ඉතින් මේ සිතේ සඳහා අපි නිවෙනකම්ම සත්‍ය ගන්න ඕනේ කියන කාරණාව අතහරින්න හොඳ නැහැ. නිවෙනකම්ම ධර්ම සාකච්ඡාව ධර්ම ශ්‍රවණය අවශ්‍ය බව වටහා ගන්නට ඕන. ධර්ම හිතන්න ඕන බව වටහා ගන්නට ඕන. එතකොට අපිට ගොඩාක් පැති විවෘත කරගෙන ඒ පැති වටහාගෙන හැබැයි මඟ අපට ඉදිරියට ගමන් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඊට සාසසසසයිනාසිතා පැහැදිලි ඇත්තටම සයිනාසි කියපු දේ ඉතාම පැහැදිලි. ඒක තමයි මම හිතුවේ සයිනාසාර එතන ඒ ආහාර චක්‍රයේ අපි විශ්ලේෂණය කරගෙන යනවනම් හොඳ අවබෝධයක් වෙන එකක් මට තේරෙනවා ස්වාමීන් වහන්සේ. එතන අර ස්වාමීන් වහන්සේගේ දේශනාවකදී අර සම්පස්ස කියන එක ඇත්තටම පළවෙනි තස්ස ආහාරය වෙනකොට එතන සම්පස්ස අවස්ථාව වගේ තේරෙනවා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ සංචේතනාවලට යනකොට සංචේතන ආහාරය. ඊට පස්සේ එතනින් තමයි කර්ම සකස් කරලා විඥාණයට යනකම් යන්නේ කියලා වගේ ඒ නිසා ඒක රවුම කර කියලා ආපහු මේක සංසාර චක්‍රයට යනවා කියන එක හොඳට පැහැදිලි වෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කිව්වත්වාගේ ස්වාමීන් වහන්සේ ඒවා ගැළපීම ඇත්තටම ඊට පස්සේ ආපහු පටිච්චසමුප්පාදයටම නේද වෙන්නේ කියන එකත් හොඳටම පැහැදිලි වෙනවා ස්වාමීන් වහන්සේ. කිව්ව විදිහටම මේ මේ දේවල් තවදාවත් ස්වාමීන් වහන්සේගේ දේශනාවලදී ඉතාම හොඳින් පැහැදිලි වෙනවා ස්වාමීන් වහන්සේ. සිරුවන් සරණයි ඉතාමත් ස්වාමීන් වහන්සේට මේ කරන දේශනාවලට ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ දරුවන් සරණයි ඇත්තටම දැන් මේ මේ සතර ආහාරයේදී මේ කබලින්කාර ආහාරය කාමාශ්‍රවයටත් එතකොට පස්සාහාරය භවආශ්‍රවයටත් මනෝ සංචේතනාහාරය ditthාශ්‍රවයටත් විඥානාහාරය අවිජ්ජාශ්‍රවයටත් නේද ස්වාමීන් වහන්සේ මේ කෙලින්ම ඍජුවම සම්බන්ධ වෙන්නේ පෙරසරණයි අපට එහෙම කෙලින්ම කියන්න බෑ මොකද හේතුව කාමාශ්‍රවය කාමයන් ඔස්සේ යන නිසා අපට බාහිර ලෝකේ මුලින්ම ගෝචර වෙන හතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයත් කතා කරන්න පුළුවන්. එතකොට නමුත් කාමාශ්‍රවයක් කියන තැනදී භවස්ස විජාසු සියල්ලක්ම තියෙනවා. එතකොට දැන් කාමාශ්‍රවයට කවලින්කාර ආහාරයේ විතරක් ස්පර්ශ ආහාර විතරක් සංචේතන ආහාර විතරක් විඤ්ඤාණ ආහාර විතරක් ඒක එකක් තනියම නෙමෙයි. මේ හැම එකකම දෙයක් නිසා තමයි කාමාශ්‍රවයකට ඉඩ තියෙන්නේ. ඒ වගේම තමයි භවාශ්‍රවය කියන කාරණාවත් ඒ එකමයි. හැබැයි භවාශ්‍රවය හැම එකම කාමාශ්‍රවය නෑ. අන්න එතන පොඩි වෙනසක් තියෙනවා. මොකද හේතුව කාමාශ්‍රවයක් භවාශ්‍රවයක්මයි. නමුත් භවාශ්‍රය මේකම කාමාශ්‍රවයක් නැත්තේ කෙනෙක් ධ්‍යාන වඩනවා නම් එතන භවාශ්‍රවය විතරයි තියෙන්නේ. කාමාශ්‍රවයක් කියන්නේ කාමාශ්‍රය දුරු කළා නෙමෙයි. නමුත් කාමයා කාමයෙන් හිටින්නේ නෑ. නමුත් අනාගාමී කෙනා ජීවිතය තුළ කතා කරාම එයා භවය එක්කනම් අරූප ධානත් එක්ක වැඩමින් වාසය කරනකොට අන්න කාම ආශ්‍රය කියන්නේ නැහැ. නමුත් භව ආශ්‍රය තියෙනවා. ඒකෝර මේ කබලින්කාර ආහාර, ප්‍රසආහාර, මනෝසංකාර, විඥාන ආහාර අවශේෂ වශයෙන් විරුද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. නිරුද්ධ වුණා නම් අපට කෙලින්ම අරහත් වෙනපත් වෙනට ඕනේ. මොකද ඒක අත්‍තරන් සූත්‍රය පැහැදිලිවම විස්තර කරනවා. කබලින්කාර ආහාර කියන්නේ චන්දරාගිත වුණා නම් පහු වෙන බවත් ඒ වගේ මෙන්න වශයෙන් මේ කාරණා පැහැදිලි කරනවා. ඉතින් ඒක නිසා මේ එකින් එක ආශ්‍රව එකින් එක ආහාරයට කලපන්න බෑ. ආහාර හතරම පැවැත්ම ඔය සියලු ආශ්‍රව පැවැත්මට හේතු වෙනවා. එතකොට කවලින්කර ආහාරය, ස්පර්ශ ආහාරය, සංචේතන ආහාර, විඥාන ආහාර කියන එක මේක අපි හතරක් හැටියට අපට අහු වෙන්නේ අපි බාහිර දේත් එක්ක කල්පනා කරනකොට ඇත්තට මේක එක දෙයක ක්‍රියාකාරීත්වය. එක ප්‍රවැත්ම නෑ. අපේ මේ ප්‍රවැත්ම පිළිබඳව ක්‍රියාකාරීත්වය විස්තර කරන ආකාරය. එතකොට මේ ක්‍රියාකාරීත්වය විස්තර කරන ආකාරයේදී එකක හෝ ක්‍රියාකාරීත්වය සම්පූර්ණ විරුද්ධ වුණා නම් අනෙක් කිසි දෙයක් කතා කරන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා මේ ඒ විදිහට කාමාශ්‍රවය කබලින් කර ආහාරයට පවාස් එකකට කියලා එහෙම ගලපන්න බෑ. එහෙම ගලපුවොත් ඒ ගලපන්න අපිට යමු වෙන්නේ අපිට අර මේ කාරණා ටික බාහිර දෙයක් ඇටියට අපිට මුලින් ප්‍රකට වෙන නිසා අපි හේතුඵල දහමක් හැටියට මේක අපට අහුණ අහුණ තැනදී මේ හැම එකකම පැවැත්ම කවලින් කර ආහාර ස්පර්ශාහාර මාසචේතන ආහාර විඥාන ආහාර හැම එකම පැවැත්ම කියන්නේ කාමාශ්‍රය, භවශ්‍රය, අවිජ්ජාශ්‍රය, විත්තාශ්‍රය කියනවා. මේක පැවැත්ම යාකාරින් දැක්කහම අන්න දිත්‍ති කියන ආශ්‍රයයක් හරි කතා කරන්න බැරි වෙනවා. මේක පැවැත්ම යාකාරින් දැකලා කාමී සංකල්ප ඉක්මවා ගියා. කාමාශ්‍රය කියන කතා කරන්න බැරි වෙනවා. මේ පැවැත්ම සම්පූර්ණයෙන් දැකලා පැවැත්ම නිදහසලා නම් භවශ්‍රය, අවිජ්ජාශ්‍රය දෙකම දුර වෙනවා. මොකද භවශ්‍රය, අවිජ්ජාශ්‍රය කියන දෙක එකටම තියෙන දෙයක්. ඒකයි බුදුරණවහන්සේ දේශනා කීපයකම පැහැදිලි කරනවා. අවිද්‍යාවත් භවතණ්හාවත් දුරු කරන්න කියන පැවැත්ම කෙරේ තියෙන ආසාව. එතකොට භව තණ්හාව අවිද්‍යාවත් එක්කමයි තියෙන්නේ. සත්‍යම දැකීමත් එක්කම පවතිනට ඕනේ කියලා තණ්හාව තියෙනවා. ඒ ආශ්‍රයත් එක්ක වෙච්ච නිසා අවිද්‍යාශ්‍රයත් එක්ක භවශ්‍රය තියෙනවා. ඉතින් මෙන්න මේකට අන්නෝන්නේ ස්වභාවයක් පැවැත්මට හේතු වෙනවා. අනිවාර්ය ප්‍රත්‍ය ස්වභාවයක්. ඉතින් මෙන්න මේ කාරණා අපි හොඳට විශ්ලේෂණය කළා මේක කල්පනා කරලා මේක වටහා ගන්නකොට මේ අවිද්‍යාව සොය භවංශය කියන එක කිසි වෙලාවක වෙන් වශයෙන් මේ දෙක කැඩෙන්නේ නැහැ. මේ දෙකම එකම අවස්ථාවේදී කැඩෙන්නේ සත්‍ය දකින තැනදී භවයකට එකක් තියෙනවා. ඉතින් ඒ නිසා අර විදියට නම් ඒ කාරණාව ගලපන්න ලැබෙන්නේ නැහැ. ඒකට මට පොඩ්ඩක්වත් එකඟ වෙන්නත් බැහැ. මොකද ඒ විදියට ගලපන්න වෙන්නේ අපිට බාහිරව තියෙන කාරණාවක් එක ගත්ත තැන විතරයි. ඉතින් ඒ නිසා මෙන්න මේ විදියට අපි තේරුම් ගත්තොත් අපිට මේ විදියට ගැලපීමකට යන්නේ නැහැ. පෙරවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ පැහැදිලි කිරීමට බොහෝම පින් මොකද මට පැහැදිලි කරන මම ඒකයි බැලුවේ කොහොමද එහෙමනම් මේ අතර මේක මේ සතර සතිපට්ඨානයටමනේ සතර ආහාරය ගැලපෙන්නේ එහෙමනම් එක එක අනුපස්සනාවක් කරද්දී ඒ කියන්නේ ඕනම අනුපස්සනාවකින් අරහත්ත්වේ සාක්ෂාත් කරන්න පුළුවන් වෙන්නේ නැහැ නේ අර විදියට කිව්වොත් කියලා මම මේ පැටලෙලා තිබුණේ බොහොම පින් ස්වාමීන් වහන්සේ සර්වසර්ණ ස්වාමීන් වහන්සේ පොඩි ප්‍රශ්නයක් මතුවුණා මට මෙතනදී يعني වාස්තේ පැහැදිලි කරලා දුන්න විදිහට දැන් සතර ආහාරයේ චක්‍රය ගැන දැන් කබලින්කාර ආහාරය අපි ඉගෙනගෙන තියෙන ස්වාමීන් වහන්සේ දැන් අපින් කරලා අපල කන්න බත් පාම් කවුමුන්නට වගේ දේවල් ඒ කම්මතකතා මේ සම්මාදිට්ඨියට අනුව හිතනකොට අපිට තේරෙන්නේ ඕජාව. يعني සුද්දාශකයේ අත්කොට ඇති ඕජාව වර්ධනය වෙලා මේ කය හැදෙනවා කියන එකනේ. ඒ විදිහට බැලුවොත් අපිට එහෙම නිකන් ලෞකික සම්මාදිට්ඨියක් ඇතිවීමත් අපි එහෙනම් බලන්න ඕනේ සම්මාස එහෙනම් දැන් ওই විදිහට අනාගාමී නැත්නම් රහත් ඵලයකට පැමිණෙන්න නම් බලන්න ඕනේ අපිට දැන් එතනක් තියෙන රූපයක් කියලා ඒ කියන්නේ තමාකුරු දැක ගන්න ඕනේ පංචපාදාරස්කන්ධය හැදෙලා ඒකන උදේ කියන එකද සම්මාස පැහැදිලි කරේ එහෙම එහෙම බැලුවොත් නේද මේ එතන නිදෙන්න කියන එක මට ඒ පොඩ පැහැදිලි කරලා දෙන්න සමස් මට පොඩ්ඩක් ඉගෙන දැනගන්න අවශ්‍යයි කියලා සරණයි. සරණයි. අපි සාමාන්‍යයෙන් ලෞකික සම්මාදිට්ඨියත් එක්ක මූලික කරන අනිවාර්යෙන් පුරුදු කරන්න ඕනේ. මොකද ඒක අපි ඒ කියන අපට ඇත්තටම අධික ප්‍රඥා ප්‍රඥාවක් නැති නිසා අපි මූලික කාරණාවදී කරන්නට ඕනේ. එතකොට දැන් බුදුරණවහන්සේගේ දේශනා තුළ දැන් ආහාර වශයෙන් ප්‍රවැත්ම විස්තර කරනකොට විස්තර කරන්නේ කයේ පැවැත්මට නෙමෙයි සත්‍යයේ පැවැත්ම සංසාර යන්නට. ඒකට සසරේ පැවැත්ම කියලා කියනකොට සසර කියලා කියන්නේ කය විතරක් නෙමෙයි මේ පුච්චල අනුබලයන්. රහතන් වහන්සේ ආහාර ගත්තට රහතන් වහන්සේට කබලින්කාර ආහාරය කියලා කාරණා නිරුද්ධයි. මොමුත් ඒතකොට කයේ පැවැත්ම රහතන් වහන්සේගේ තියෙනවා. රහතන් වහන්සේ කයේ පැවැත්ම තියෙනවා අර ගන්න ආහාරය හේතු කරගෙන. එතකොට නමුත් කබලින්කාර කතා කරන්න බෑ. මොකද කබලින්කාර ආහාරයට ඡන්දයක් නැහැ. ඡන්දයෙන් කබලින්කාර ආහාරට ගන්නෙත් නැහැ. මොකද ඒ හැමදේම නිරුද්ධ වෙච්ච නිසා. එතකොට නමුත් රත්නවාදී කය පැවැත්ම පිණිස ඒ දි ගන්නවා. එයා සතර පැවැත්ම පිණිස දුර වෙලා. කය පැවැත්ම බව බාහිර දේ ගන්නවා. එතකොට අපි සතර පැවැත්ම පිණිස ගත්ත කාරණාව තමයි අල්ලන්න වෙන්නේ. අර කය පැවැත්ම හතර පැවැත්ම පිණිස කාරණාව වෙන්නේ. අපේ පංච පාස්කන්ධයේ සංස්කරණ ස්වභාවය තමයි අපි මොකද අවිද්‍යාවත් එක්ක නම් සසර යන්නේ. සසර යන්නේ කෑම බීම නිසා නෙවෙයි. සසර යන්නේ කර්ම නිසා නෙවෙයි. ඉර නිසා නෙවෙයි, අව නිසා නෙවෙයි, කෑම බීම නිසා නෙවෙයි. සසර යන්නේ අවිද්‍යාවයි තණ්හාවයි නිසා. අවිද්‍යාව නිවරණන පිටේ තණ්හා නම් අවිද්‍යාවෙන් හිලා තණ්හාවෙන් පැතිලා තමයි සත්‍ය සංසාරේ යන බව බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට එහෙනම් සත්‍ය දකින්නකොට සංසාරය යන්නේ එයා සත්‍යම දැකීමත් එක්ක මේ සකස් වෙන ක්‍රියාවලිය තමයි මේ ආහාර පැවැත්ම. මූලිකව අපි කය පැවැත්මත් එක්ක මේකට යනවා. ඊට පස්සේ අපට අල්ලන්නට ඕනේ අවිද්‍යාවත් එක්ක කරගෙන සකස් වෙන වටිසම්පදිත එක මේක සකස් වෙන්නේ කොහොමද කියන එක. එතකොට අපට අපි අර කයේ පැවැත්මට හේතු ඇටියට මේ අතර මහා ධාතු මේ ආහාර ස්වභාවය දැක්කා වගේම ඒ ආහාර සපහාර හතර මහා ධාතුන් ක්‍රියාකාරීත්වය උපාදින ස්වභාවයත් එක්ක අපට අහුවෙච්ච තැනදී අන්න මේ නැත්නම් හතරේ පැවැත්මට අවිද්‍යා සංනාව හේතුවෙන් මේක පවතින ආකාරය අහුවෙනවා. අවිද්‍යා සංනාදුරු වීම මේක පවතින ක්‍රියාකාරයක් අහුවෙනවා. ඉතින් එහෙනම් අපි අර පංචපාස්කන්ධයේ පිළිසින් දකින්න වැඩ පිළිවෙල තමයි පොඩ්ඩක් ගන්න කියන්නේ. එතකොට මේ සියල්ලක්ම අහුවෙනවා. මේ සියල්ලක්ම වටහා ගන්නවා. මේ සියල්ලක්ම මාර්ගයේ යොමු වෙච්ච බව තේරුම් ගන්නවා. තේරුම් ගන්නවා. බොහොමකින් සම්මත පුරා පැහැදිලිමත් කරගන්න. හොඳයි ගෞරවනීය සාන්වාස අද දවසේ ප්‍රශ්න නැති බව පේන්න තියෙන්නේ. වහන්සේ ඊටමත්ම අපහසුතාවයන් මත උනත් අපිට අද දවසේ විපැදික කාලය පුරාම ධර්ම දේශනා කළ සාන්වාස මුලින් බාධා තිබුණත් පසු අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව අහගන්න ලැබුණා. ධර්ම ශ්‍රවණය කරන්න ලැබුණා. මම ඊටම ගෞරවයෙන් ජයන්ත මහත්මයාට වෙනවා ජයන්ත මහත්මයා අපි අද දවසේ වැඩසටහන නිමා කරමු ඉන්නතුරු සාමාජික වෙනවා ඊට පෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ මම හිතනවා බාධක ඔස්සේ වුණත් බාධක මැද්දේ වුණත් ධර්ම සාකච්ඡාවක් කිරීමට අවස්ථාවක් ලැබුණා ඒක අනගිය අවස්ථාවක් ඉතින් ස්වාමීන් වහන්සේ වහන්සේගේ කාලය ශ්‍රමයේ වේදන් කරගෙන අපි වෙනුවෙන් මේ වගේ මහත් කරුණාවෙන් අපි කෙරේ කරුණා සම්බන්ධ වීම අපිට ඉතාමත්ම භාග්‍යයක් කොට සැලසෙනවා. ස්වාමීන් වහන්සේ සවන රැසිසස් වෙනුවෙනුත් මේ සීල කල්යන මිත්‍රයන් වෙනුවෙනුත් ඔබ වහන්සේට අනේක අප්‍රමාණ පුණ්‍යානුමෝදනා කරමින් ඔබ වහන්සේට නැවත යොමු වෙනවා අද දවසේ සාකච්ඡාව නිමා කරන්න. පිරුවන් සරණයි. පිරුවන් අද දවසේ ප්‍රාදක මැදේ උනත් යම් කිසි ප්‍රමාණයකට ධර්ම සාකච්ඡාව සිදු කරගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මේ ධම් සාකච්ඡාව තුළින් මේ පින්වතුන්ට බොහෝ වෙලාවට යම් යම් ධම් කාරණා තේරුම් කර ගන්නට හිතන්නට අවශ්‍ය දේවල් සියුම්ට ඇති. ඉතින් මේ අද දවසේදී මේ රැස් කරගත් සියලු පුදු ධර්මය ශ්‍රවණ පිළිලත ධම් සාකච්ඡාවට සහ සම්බන්ධ වෙන ඔබ සියලු දෙනා සිංහත් මහත්මයා ඇතුළු ඔබ සෑම දිනාටත් ඒ වගේම රවින්ද්‍ර කොප්පලගේ මහත්මයාටත් නිහාල් රූපසිංහ මහත්මයා ඇතුළු අපි සෑම සියලු දිනාටම මේ දහම අපේ ජීවිතය තුළින් අත්දකින්නට නිවීම පසක් කරන්නට මේ සියල්ලක්ම හේතු වාසනා වේවා කියලා සාදු කියලා අනුමෝදන් කරවන් සරණයි. සාදු සාදු සාදු සාදු